කතමානිකෝ බන්තේ භවනෙත්ති කතමානිකෝ භවනෙත්ති නිරෝධෝ තීති අපිට මෙම ආරාධනය කොට විශේෂයෙන් දිනක් වාරුවෙන් කරගෙන ධර්ම ශ්‍රවණාභිලාෂයෙන්ම මේ සූදානම් කරගත්තා වූ කලක්ෂිත දාන ඔබ බෞද්ධයන් වශයෙන් තමන් දන්නා මට්ටමකට ආගමික ජීවිතයන් ඔස්සේ ගියාය. ඒත් මා දකිනවා මේ සමාජයේ සාමාන්‍ය බෞද්ධ ජනතාවට පැහැදිලි ලක්ෂයක් නැහැ. කවුරු හරි කිව් පළියට පාරම්පරික සම්ප්‍රදායික බෞද්ධයන් බවට පත් වෙලා සුචරිත දුස්චරිත දෙකමත් එකතු කරගෙන පිරණම් වූ කර්ම මාර්ගයේ හොඳකින් එහාට කර්ම මාර්ගයේ පුණ්‍ය කර්ම නැමැති මාර්ගයේ තෝරාගෙන භවගාමිත්වයේ යහපත්කම සඳහා පියනගන්නා වූ උත්තරීතර විමුක්තිය ඉදිරියට ලැබුවා වූ ජීවිතයක් තුළ තමයි බෞද්ධ සමාජයේ ඉන්නේ. මා උපන් හැදුන වැඩුණ පාසල්ගේ දහම් පාසල්ගේ සමාජයත් ඒකයි. ආධුනික වශයෙන් ගත්කල එයින් ලබන සතුටට වඩා සැනසීමට වඩා උත්තරීතර සැනසීමක් බුද්ධෝත්පාදයේ උත්පත්ති ලබන බුද්ධෝත්පාදයේ උත්පත්ති ලබා සදහම් හමු වෙන අයට ලබන්න පුළුවන් බව ත්‍රිපිටකගත සූත්‍ර ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න තිබෙනවා. සමාජයේ විවිධ මතවල ඉන්න තිබුණේ. පෙරම් පුරන්න ඕන, හේතුක ප්‍රතිසන්දිය ලබන්න ඕන, පැවිදි වෙන්න ඕන, වනාන්තරයට යන්න ඕන. මේ මොන එක් කාරණා. ඒක අදහස් විතරයි. අක්කන සූත්‍රයට යොදා බැලුවොත් මට පදනමක් නැහැ. අක්කන සූත්‍රයේ සඳහන් කරන්නේ මනුස්සයින්ට මේ සත්‍යමයි සද්ධර්මයේ හැමොනොත් ඇති වුණ දෙයක් කරගන්න කියලා. ඒකට එක්සී කුරුසෙහි පැවිදි වේදේකුත් නැහැ. නමුත් මේ සත්‍යය ගමන් කරන සංසාර මාර්ග මාර්ගයේහි බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බැරි ශන අටක් තියෙනවා අෂ්ටදොස්තරණ කියලා. ඒකට නම් ඒ ඒ දේවල් ලැබුණාම උන්වහන්සේගේ ධර්මයෙන් වැඩක් ගන්න බෑ කියලා තියෙනවා. දුෂ්ටවචන අටක් හැමේ එක සම්පත්තියයි තියෙන එකට සන සම්පත්තිය කියලා කියනවා. ඒන් භාගයක් අපි උපතින්ම සම්පූර්ණ කරගන්නවා. බුද්ධෝත්පාදයක මේ දේවල් තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් ඇතුව මනුස්ස උත්පත්තියක් ලබා ගැනීම. එනම් අඩු වෙන්නේ සද්ධර්මය. සද්ධම්මෝ නම් පරම දුර්ලභව තමයි බලන්න දෙයක් නෑ. ඉතින් ඔබ මේ ආව ගමන් මගෙහි අප විසින් මාධ්‍ය ඔස්සේ කරන ලබන්නා වූ ධර්මදේශනාවන් ශ්‍රවණය කොට තේරුම් ගන්න උත්සාහ කිරීම ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ වගේම අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමේදී මතුවෙන බාධක පිළිබඳ විමසිලිමත් වීම ප්‍රතිඵලයක් වශයෙන් කල්යර බල අපට මෙම ආරාධනය කරන්නේ මෙම කරුණව තවදුරටත් පැහැදිලි කරගන්න. මෙම ගැටලුව තථාගතයන් වහන්සේ විසඳලා තියෙන ආකාරය පිළිබඳව මම කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක තවදුරටත් පැහැදිලි කරමින් පැහැදිලි කර දෙනවා යමක් තේරුම් ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ නිර්ණායක මොනවද කියන එක පිළිබඳව. නිර්දේශ මොනවද කියන එක පිළිබඳව. ඒක නැතුව තමයි අපේ අර බෞද්ධ පින්නතුන් විවිධ මතවල මතවල ඉලිලායි. මේ නිර්මාණ ටික අපිට හම් වුණොත් එහෙම මත පැත්තකින් තියන්න වෙනවා ඔක්කොටම. මේ සඳහන් වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවිත හැරදැමීම හේවත් ස්කන්ධ පරිනිර්වාණයට ටික කාලකට පෙර මාසයක් විතර ඇතුළත වෙන්නේ. වික්ෂුන් වහන්සේලා සඳහා කළා වූ උපදේශයක් වශයෙන්. මහත් දේශනා සූත්‍රය කියලා කියනවා. මේක මේ සූත්‍රයේ තියෙනවා ත්‍රිපිටකේ නමුත් සිංහලට පරිවර්තනය කිරීමේදී ඒක තියෙන විස්තර ලියන්න ගියාම ආපහු නොතේරෙන තැනටපත් වෙලා තියෙන්නේ. ඒකෙන් කියන්න හදන දේ හරියට තේරුම් ගන්න අමාරුයි කෙනෙකුට තනියෙන් කියවොත් එහෙම. නමුත් මම මෙහෙම කියන්නම්. චත්තාරෝ මේ වික්කේ මහපදේශනා. අනේ මේ මහපදේශ හතරක් තියෙනවා. මහපදේශනා එදාට නෙමෙයි අදටයි ඕන වෙන්නේ. දැන් අද තමයි අපිට සමාජයේ විවිධ තරාතිරම් වල පිළිපැවිදි අයගෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. එහිදීමයි ඔබට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියන වචනය. බුදුන් වදාළයි කියලා තමයි ඔක්කොම කියන්නේ. නමුත් මේ මහා උපදේශනා හතර තියෙන්නේ බුද්ධෝපදේශා, සංඝෝපදේශා, සම්බහුලත්වේරෝපදේශා, ඒකතේරපදේශෝ කියන කරුණු හතර තමයි ඔබට ලැබෙන්නේ කියලා. නමුත් එතන උන්වහන්සේ විශේෂ ඉඩකඩක් දීලා තියෙනවා අපිට. අන්න ඒක තමයි අපි ප්‍රයෝජනට ගන්න ඕනේ. යමෙක් ඔබට කියන්න පුළුවන් නේද? අමෙක බුදුන්ගෙන් ඇරුවේ කියලා. එහෙම කිව්වට පිළිගන්නේත් නැතිව ප්‍රතික්ෂේප කරන්නේත් නැතිව අන්න එතනයි තියෙන ලස්සන තැන. මේක සද්ධර්මයට යොදලා බලන්න කියලා තියෙනවා. ධර්මයට විනයට සත්ව සාසනයට. මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි සත්ව සාසනය කියලා කියයි කියලා තියෙනවා. ඒවට පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව තර්කට යොදලා බලන්න කියලා තියෙනවා. එවිට මේක ගැළපෙන්නේ නැත්නම් ඒ බුදුන් වහන්සේට වැරදිලා නෙවෙයි ඔබට ඉදිරිපත් කරන පුද්ගලයාට වැරදිලා කියලා බහැර කරන්න කියලා තියෙනවා. මේ කාරණේම තමයි අනිත් හතරෙත් තියෙන කෙටියෙන් කියන්නම්. ඒකේ ලස්සන රහසකුත් තියෙනවා හැබැයි. සංගප්පදේශෝ සම්බහුලත්වයේ උපදේශෝ කියන දෙකක් තියෙන්නේ ඇයි කියලා හොයාගන්නත් පුළුවන් මෙතන. අර වගේම අද හෝ ඉදිරියට සංඝපදේ යොදන්නේ සෝවාන් සිට රහත් දක්වා පැවිදි උතුමන්ට. උන්වහන්සේලා වෙනයි අපේ හැව්වේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආර්ය සංඝ රත්නයට අයිති නැති මහතෙරවරුන් තමයි සම්බහුලත්වයේ උපදේශෝ කියන්නේ. මහතෙරවරුන්ගෙන් මේ අපි හැරුවේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අහුවල් විහාරයේ වාසය කරන මහතෙරුන් වහන්සේගෙන් මම මේක ඇහුවේ කියලා කියන්න පුළුවන්. මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි සත්‍ය ශාසනය පිළිගන්නේ කියලා. හතරටම ඔක තමයි කියන්නේ. එසේ කියුවාට පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ඔබට ධර්ම විනයට බහාලන්න පුළුවන් වෙන්න ඕන කියනවා. ඒක හරිද වැරදිද කියලා තේරුම් ගන්න. ඉතින් බැලුවම ධර්ම විනය සත්ව සාසනය තේරුම් ගත්තේ නැතුව බණ පිළිබඳ නිගමනයක් කරන්න බෑ කෙනෙකුට. ඒක තමයි නිර්ණායක ටික. ගැළපෙනවා නම් පිළිගන්න නැත්නම් බුදුන්ට වැරදිලා ආරි සංග්‍රහත්වයට වැරදිලා නෙවෙයි. කියන කෙනාට වැරදිලා කියලා කියන්නේ. වර්තමාන සමාජයට හරියට ගැලපෙනවා මේක. එහිදී මේ ධර්ම විනය සත්‍ය ශාසනය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන කාරණාවෙන් දුකත් හේතුවක් නැති වූ තැනත් මාර්ගයක් පැහැදිලි වෙන්න ඕන. මේකට යන දිස්ස ධම්මපරයය කියලා. වැරදුන හැටි, මෙදෙන හැටි පැහැදිලි වෙන්න ඕන මේ දේශනාවෙන්. එහෙනම් මේක බුද්ධ දේශනාවක්. ඒක හරි. ඒක වෙන්නේ නැත්නම් එහෙනම් පැත්තකින් කියන්න ඕන. ඒ වගේම එහෙම නැත්නම් විනය කියන වචනයෙන් පාවිච්චි කරන්නේ එය අනුගමනය කිරීමෙන් ඔබේ සිත්තේ පවතිනා වූ මේ දුක් දුම්නස් ගණන් දෙන්නා වූ හේතු බැහැර වෙන්න ඕන. රාග විනය, දෝෂ විනය, මෝහ විනය. විනය කියන්නේ ඉක්මීම කියන එක. ඒ විනය වෙනවා නම් අර ධර්මයේ සරණේ එහෙනම් ඒක බුදුන් හෙලි කරන රහසක්. එන්නත් නැත්නම් මේක ගැලපෙන්න ඕන පැවැත්මට සහ නැවැත්මට. පැවැත්මට කියනවා අලුම් පටිච්චසම්පාදය, නැවැත්මට කියනවා පටලුම් පටිච්චසම්පාදය. මේ දෙක මේකේ නිරූපණය වෙන්න ඕන. ඔක තමයි ධම්ම විනය සතු සාසන කියලා කියන්නේ. මේ එකකටවත් ගැලපෙන්නේ නැත්නම් එහෙනම් සම්පජහත. පැත්තකින් කියන්න ඒ මුල් උපදෙස් දුන්න හැයට වැරදිලා නෙවෙයි. දැන් කියන හැට වැරදිලා. එහෙම ඒක පෙන්නනවා. මේක හරි වටින දෙයක් මට නම්. අද මම මෙතන ඉඳන් තමයි ඔය කියන වදන් වල අරුත් මේක වැරදි මේක ගැලපෙන්නේ නැහැ කියලා බැහැර කරන්නේ. මේ මේ காரணා හතර ඔස්සේ බලපුවම වෙන්න බැරි නම් බැහැර කරන්න වෙනවා. ඒක වෙනම ධර්ම දේශනාවක්. අපි අපි කියන එකටත් ඔක ගන්නවා. දැන් ඔබට තිබෙන මූලික ඔබට නෙවෙයි සමස්ත සමාජයට මම දන්නවා ඒක. මොකද බොහෝ දෙනෙක් ගැටලුවක් වශයෙන් මට ඉදිරිපත් කරන්නේ ඒක තමයි. මෙයම අපි පැහැදිලි කරා. ඔය සම්පතනිකායේ කන්දක වර්ගයේ තියෙන බවනිත්ති කියලා සූත්‍රයක්. මේක මම හිතන්නේ මම ඊට පෙර එක වතාවකට වඩා කියලා නැත්නම් හරිම සුන්දර සූත්‍රයක් මේක. ඒක මෙහෙමයි පටන් ගන්න. සිංහලෙන් කෙටියෙන් කියන්නම් මම පාලි ගන්න ඕනේ. ඒකල්හි රාගලික්ෂෝ බුදුන් වහන්සේ යම් තැනක දෙතෙන්ට එළඹියා. එළවලා උන්වහන්සේට වැඳලා එකක් පස්ස හිටියා. එකක් පස්ස හිටියා වූ රාගලික්ෂෝ බුදුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ස්වාමීන් වහන්සේ බවරහන කියලා කියනවා. බව රැහෙන බව රැහෙන කියලා කියනවා. බව නිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ නිත්‍ය කියන එක සාමාන්‍යයෙන් ගම්බද විවාහාරය නැත්තම් වහල වල හදන්න කියන නිත්‍ය ඵලයේ කියලා පාවිච්චි කරනවා. ඒ නිත්‍ය කියන අර්ථය නෙමෙයි මේ ගන්න. බව බන්ධනේ. සම්නේ බව බන්ධනේ බව බන්ධනේ කියලා කියනවා. කොපමණකින්ද බව බන්ධනේ වෙන්නේ? කොපමණින්ද බව බන්ධනෙන් මිදෙන්නේ? දැන් මේකම මට පේනවා භව බන්ධනේ දුකක් හේතුවක්. භව නිරෝධය නැති උතනක් මාර්ගයක්. මේක තියෙනවා මේක. පෙළ තියෙනවා පොතේ. නමුත් භව බන්ධනේ අපි ළඟ මෙමෙන් පවතින්නේ සහ උනේ. දැන් මම තේරෙන්නේ නැති කාලේ උනේ මේක තමයි. දැන් නැහනම් අපිට ඒක තේරුණා නම් මොන දේ මේකයි කියලා දැන් මම මේ අතේ වචනයක් කියනවා වෙමින් උන දේ සහ වෙන්න ඕන දේ. සිදුවන දෙයක් තියෙනවා. සිදුවන දේ සිදුවෙන්නේ පුතර්ජන අය වශයෙන් ඉන්න කාලේ. දැන් සිදුවේ යුතු දේ අනුගම්‍ය ප්‍රතිපදාවට එන්න වෙනවා. සිදුවන දේ දුකත් හේතුවත් රැස් කිරීම සිදුවේ යුතු දේ නැතිවුන් තැන සහ ඊට මාර්ගය. මේක තමයි ධිට්ඨ ධම්ම පරියාය කියලා කියන්නේ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉතා හොඳ විස්තරයක් කරනවා. හැබැයි ඊට විස්තරේ කරන්න ඉස්සර වෙලා ඒකට අදාළ කරුණ තේරුම් ගන්න වෙනවා. දැන් අර ඔබ මතක් කරන යම් යම් කරුණු ඔස්සේ බලන්න. කරුණු ඔස්සේ විහාරස්ථානය, ධර්මශාලාව, නිවස, තවත් තැන්. නැතන් වලට යන බෞද්ධ පින්වතුන් ඒ ඒ අයගේ අනුශාසන මත පිළිතමින් පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපද සංවරයේ පිළිතමින් ඇතැම් විට පොහොය දවසට ඇතැම් විට පොහොය හතරට ඇතැම් විට පොහොය දෙකට නැත්තම් පංචශීල සම්මිති පතා මේ යම් කිසි සංවරයක අපි ඉන්නවා. මේ සංවරය මම කියන්නේ ශික්ෂාපද සංවරය කියලා. මේක ආරි සත්‍යයේ සංවරයට පදනමක් වෙනවා වුණාම මේක නෙවෙයි ආරි සත්‍ය සංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක බැහැර කරන්නේත් නෑ අපි. බැහැර කරන්නේ නෑ කියන එකේ තේරුම මේක කීකියා ඉන්න ඕන කියන එක නෙවෙයි. ප්‍රතිපත්තියක් වශයෙන්ම ඒක අනුගමනය කරන්න ඕනේ. ඇයි ඒකට මම පුද්ගල සංවරය කියලා කියන්නේ පුද්ගලයෙක් වශයෙන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ අරේකාන්ත සීලේ සංවරය දේශනා කරලා තිබෙන්නේ පුද්ගල ස්වභාවයේ ඉක්මවා ගිය ඊට වඩා ගැඹුරු න්‍යායක් පදනම් කොටගෙන. අනේ ගැඹුරු න්‍යාය විහි පැහැදිලි කිරීම අර මා හැදෙන වැඩුණ මා පාසල් ගිය මා දහම් පාසල් ගිය සහ මා ධර්ම ශ්‍රවණය කළ දේශනාවල වචනයක් විතරයි ඉතිහා පැහැදිලි වෙන්නේ නැහැ. අදටත් ඒක බොහෝ දිනාට වචනයක් විතරයි පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් මාට හොඳටම තේරෙන දෙයක් තමයි තථාගතයන් වහන්සේ හෙළි කළ සියලුම ධර්ම කරුණු විනිශ්චය කරගන්න. මේ මූලික දේ තේරුම් ගන්න ඕන. දැන් මේ අපි කතා කරන්නේ සංයුත්තනිකයි කන්දක වර්ගය නම් කන්දක වර්ගය කියන්නේම ඒක ඇතුළත දේශනා කරපු ධර්ම දේශනා කියන්නේ. ඒ තමයි මේ සමාජයට වැරදුන තැන. ඒක අපි මේ අර මතක් කළ මහත්ව දේශනා අනුව බලලා වැරදි තේරුම් ගන්න ඕන. එහෙමයි ඒක තේරුම් ගන්න පහසු විදිය. අපට ජීවිතයක් තිබුණාට ජීවිතයේ අතීතයක් තිබුණායි කියලා හිතුණාට අනාගතයක් තියෙනවා කියලා හිතුණාට ඒක චින්තනයක් විතරයි. අපිට හැමදාම පවතින්නේ වර්තමානයේ විතරයි. වසර 10කට පෙර සෝ වසර 15කට පසුව ඒ වර්තමානයේ කියන එකට දිගු කාලයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ ජීවිතේ වර්තමානයේ ගත්තොත් අතීත ජීවිතය අතීතය අනාගත ජීවිතය වෙනම ගන්න පුළුවන්. එහෙම අර්ථයක් නෙමෙයි මේක පැහැදිලි කරන්නේ. ඔබ මේ අතදී මගේ දැන් දේශනාවන් ශ්‍රවණය කළා නම් මම මේක පෙන්නනවා. ඔරලෝසුවේ කටුතුන ආශ්‍රයෙන්. මධ්‍යහන 12 වෙන විට පැය කටුවක් 12යි, තත්තර කටුවක් 12යි, මිනිත්තු කටුවක් 12යි. හරියටම. දැන් 12 කියන්නේ 11යි 59යි තත්තර 59 නෙවෙයි අතීතේ. 12 පසු වී නෑ තව. එහෙනම් තත්තර එක ඇවිදිනුත් නෑ. ඒක අනාගතේ. දැන් වර්තමානයේ තියෙන කොපමණ කාලයක්ද? තත්තරයයි තත්තරන උද්භාගයයි සමහර වෙලාවට. තත්තර දෙකකට කලින් නෑ. ටක් ටක් ගාන ශබ්දයකින්. අන්න ඒ වගේ අපිට මේ ජීවිතේ වර්තමාන මොහොත ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන්නා වූ අරමුණක් විතරයි එතනයි අපේ ජීවිතේ තියෙන්නේ. හැදෙන්න හෝ නැති වෙන්න. වරද්ද ගන්න හෝ නිවැරදි කර ගන්න. සසරට වැටෙන්න හෝ සසරෙන් ගැලවෙන්න. මේ මොහොත විග්‍රහ කරන ආකාරය තේරුම් නොගෙන අපට මේ මොහොත නිවැරදි කරගන්නත් බෑ. වැරදි වෙන හැටි තේරෙන්නේ නැහැ. ඒ මොහොත පොතේ විග්‍රහ කරනවා දහම් පෙළවල් මගින්. මොහොත සිදුවෙන්නේ අපි ළඟ. මේ මොහොත පිළිබඳ විග්‍රහය වැරදි බව මම තේරුම් ගන්නේ 2005. 2006 සිට කරපු දේශනාවල එකකවත් මම මේක වැරදි විදිහට කියලා නැහැ. නමුත් අද දක්වාමත් සමහර අය මේක තවත් වැරදි විදිහට කියනවා. මට නම් සමාජය සමගම සමාව ගන්න ඕන කමක් නැහැ. මොකද මම වැරදි විදිහට කියලා නැති නිසා. නමුත් තාමත් වැරදි විදිහට කියමින් ඉන්න අයට අපිට මේක වැරදුනා කියලා සමාව ගන්න වටිනවා සමාජයේ. මොකද ඔවුන්ට වැරදුනා විතරක් නෙමෙයි. ඔවුන් අනුවගේ සියලු දෙනාට ඊට පස්සේ භවගාමිත්වය අරනහම භව නිරෝධගාමිත්වයේ පාර වැහෙනවා බුදුසමයේ. ඔබ අතර හිටපු කෙනෙක් මමට කියපු දෙයක් නේ. අපව හමු වෙන්න පෙර පංචස්කන්ධය කියලා කියන්නේ කය කියලා හිතුවයි කියලා. නැත්තම් එහයි කනයි නාහේ දිවයි කය පහට පහට පහක් කියන ඉඳ පංචස්කන්ධ කියලායි කියන්නේ. ඒ වගේම සමාජයේ ඉන්න අය පංචස්කන්ධ කියන එක ශරීරය වශයෙන් විවාහ කරන අය, විවාහ කරන අය. දැන් මේවා බැහැර කරන්න ඕන කොහොමද? සතර මහා ප්‍රදේශ අනුව. වෙන ක්‍රමයක් නැහැ ඒකට ආයේ. ඒක තියෙන්න ඕන. එතකොට අපට හම් වෙනවා සත්තඨාන කුසල කියන සූත්‍රයේ තියෙන අවරහසක්. සත් ස්ථානයක දක්ෂතාව කියලා එකෙන් කියවෙන්නේ ඒක වෙනම තියෙන කාරණයක්. නමුත් ඒක පැහැදිලි කරන්න බුදුන් වහන්සේ ඔබව බෙදනවා. ඔබ බෙදන්නේ ස්ත්‍රී පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් ඔහොම සිටියේදී ඇසයි කනයි නාසය දිවයි කයයි සිතයි කියලා හැයකට බෙදනවා. ඒක ඔබට තියෙන දෙයක්. ඇත්තනම් පිළිගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි මේවෙන් අරමුණු ගන්න එක. ඒ අරමුණු ගැනීමල දේශනා කරන්නේ සියල්ල කියලා බුදුන් වහන්සේ. අපි දන්න සියල්ල, අපි ළඟ තියෙන සියල්ල. අසත් රූපයත්, කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසත්, කයත් පහසත්, හිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියන ලැබේ. ඇත්තනම් පිළිගන්න ඕන අපි ළඟ මේ සියල්ල තියෙන නිසා. දැන් ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් සිද්ධ වෙන දේ විග්‍රහ කරපුවාම ඒකම තමයි අනිත්‍යය සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න තරම් සවන් දෙන්නා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා මහා ප්‍රඥාය මහරහතන් වහන්සේ සොකී අටුවා ගාන්තවල පැහැදිලි කරලා තියෙනවා. එකකින් කියවහම ඔක්කොම තේරෙන්න ඕනලු. බොහොමද අර සත්කච්ඡාන කුස සූත්‍රයේ පෙන්නන්නේ. ඒ දොරවල් හය නිසා ඔබට විඳීම් හයක් හම්බ වෙනවලු. විඳීම් වේදනා වේදනා අර්ථය රිදීම් නෙමෙයි සැප දුක් උපේක්ෂා වශයෙන් ඉන්නේ. ඇත්තනම් පිළිගන්න ඕන. විදීම් විතරක් නෑ විදීම් හඳුනන්නත් ඕන. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වශයෙන් හඳුනන්නත් ඕන. සංඥාත් හයයි. ඊට අනුව ඊට අදාළ චේතනා එකතු වීමකුත් තියෙනවා. චේතනාත් හයයි. සංකාර හයයි. ඒවා හඳුනා ගන්න සිතුත් හයක් පහළ වෙනවා විඥාන හයයි. නමුත් මේ සත්තත්තාන කුසල සූත්‍රයේ සිංහලට පරිවර්තනය කිරීමේදී ওই ටික කොහොම කිව්වට රූප කියන එක විග්‍රහ කරන්න කන්නේලා තියෙනවා. ඒ කියන්නේ එදා ඉඳලම මේ රූප කියන්නේ ශරීරය හෝ පටවිය ආපෝ තේජෝ කියන මතේ ඉඳලා තමයි මේවා සිංහලට පරිවර්තනය කළේ. එඳ කම්මැලිකමට පොලේ වහලා ගහලා තියෙනවා විස්තර කරන්න නැතුව. සත්‍යයට වේදනා සංඥා සංකාර 6 6ක් පහළ වෙනවා කියනවා. හැබැයි ඒවා පහළ වෙන්නේ රූප නිසාද ශරීර නිසාද කියලා කියන්නේ දැන් විග්‍රහ කරන හැටියට නම් ඒක ශරීරය නිසා පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් පටවිය ආපෝ තේජ නිසා පහළ වෙන්න ඕන. දැන් බලන්න ගැළපෙනවද කියලා අර මහා උපදේශනාවලට. මොකද්ද තියෙන්නේ? ච ඉමේ භික්ඛවේ තණ්හා කායෝ. මහණනි තණ්හා කායවල ස්කන්ධ හයක් තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් මේ තණ්හා ඇති උනේ කය නිසාද? රූප කියන්නේ කයද? රූප කියන්නේ කය තමයි රූපය කියලා ගත්තොත්. අරමුණ ගත්තොත් අරමුණේ රූප කියන්නේ රූප රූපේට. අරමුණේ රූප කියන්නේ ශබ්ද රූපේට. අරමුණේ රූප කියන්නේ ගන්ධ රූපේට. එතකොට මේ හැම එකක්ම බාහිර නිසා, බාහිර කාරණා නිසා සිතේ පහළ වෙන්නා වූ දේවල්. එතකොට එහෙමනම් අපට පස් දොර නිසා සහ මනෝදාරය නිසා දොරවල් හයෙන් රූප හයක් පහළ වෙනවා. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ කියන්නේ. දැන් මේක අපිට තේරුම් ගන්න බැරි රූප කියන්නේ ද්‍රව්‍ය කියලා ඉස්සරහා තියෙන එක වශයෙන් හිතන නිසා. ඉස්සරහා තියෙන එක නම් පටවියාපෝද වලින් හදිච්ච රූප තමයි. නමුත් මේ විඳින්නේ අරමුණු රසයක් කියන එක තේරුම් ගන්න නැහැ සමාජයේ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරකට ඇත්තා වූ එකට වෙනස් අරමුණු ගොදුරකට ඇත්තා වූ එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් තියෙනවා කියලා අපිට කියන්නේ. සමාජයේ කියවට ඇහැයි විඳින්නේ තමයි විඳින්නේ කියලා ඇහෙන් රූප බලනවා කියලා බුදුන් වහන්සේ ආදාරන්නේ අර ප්‍රශ්නේ ගන්නෙ නෑ අර දොරවල් හැට සිත පිහිටනවා සිත අරමුණු රසයෙන් දිනවා දැන් ගලපගන්න බාහිරින් ඉන්න පුද්ගලයා එක්කෙනෙක් ඔහුව හතුරෙක් කරගත්ත කෙනාට මේ සිතේ හතුරෙක් ඉන්නවා. ඔහු මිතුරෙක් කරගත්ත කෙනාට සිතේ මිතුරෙක් ඉන්නවා. ඔහු ගැලුම්කාරයා කරගත්ත කෙනාට ගැලුම්කරුවෙක් ඉන්නවා. ඔහු අඳුරන්නේ නැති කෙනාට කවුද මිනිස්සෙක් කියලා ඉන්නවා. දැන් මේ වේදනාව ඇති කරන්නේ ඉස්සරහ පුද්ගලයාද තමන් හදාගත්ත චිත්තසයිසිකයද? අරක හේතුවක් විතරයි. ඒක නෙමෙයි රූප රූපේ නම් තමන් හදාගත්ත හතුරා මිතුරා. ගැලුම්කාරයා කරදරකාරයා කියන චෛසිකය. ඒක රූප රූපේ. ඒක තමයි අපේ වේදනාවෙන් මිදෙන නිස්සහතිය නිසු නෙවෙයි. නිස්සහයින් නෙක්කනයි. නමුත් මෙතන හතුරා වශයෙන් නිදී, මිතුරා වශයෙන් නිදී, ගැලවුම් කරවා වශයෙන් නිදී, කරදරකාරය වශයෙන් නිදී, ඒ රූප රූපේ නේද? ඒක තේරුම් ගන්න විග්ගු කල්පනා ශක්තියක් ඔස්සේ තෙන්න එන්න වෙනවා. එතකොට පංචස්කන්ධ විග්‍රහයේ නාම රූප කියන්නේ නාම කියන්නේ ස්වરૂප කියන්නේ කය කියලා උගන්වපු එක අපිට අයින් කරන්න වෙනවා මහත්ව දේශනාවලට අන්න. මන්දයත් අපි දවල්ට හිතමුක රූපකයන් ඉදිරියෙන් තියෙනේවල් කියලා. හොඳයි සිහිනෙට යනවා අපි. දැන් සිහිනෙනුත් ඔබට පේනවා. මගුල් ගෙදරක් පේනවා, ආමගුලක් පේනවා, ඇටෙක් පේනවා, එහෙම නැත්නම් රත්තරන් මාලයක් පේනවා. සිහිනෙන් පේන්නේ මතක තියාගන්න. දැන් බාහිර වස්තු වල නෑ බාහිර වස්තු වලින් හඳුනාගත්ත සිතුවිල්ල තමයි පහළ වෙන්නේ. හොඳයි රන්මාලයට ගිජුණන් ඒ ආසාව එතන උපදින්නේ නැද්ද? නාගයෙක් දැක්කොත් එයාට තියෙන බය උපදින්නේ නැද්ද? අවමගලක් වුණොත් ඒකේ ශෝකේ නැද්ද? මංගල උත්සවයකට ගියොත් ඒකේ සතුට නැද්ද? දැන් බාහිර රූප තිබුණාද මේකේ? බින්ද මොකද්ද? Tamange හිතට ආපු දෙන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලක් නිදින්නේ අපිනේ. දවල්ටත් ඕක නිදින්න කියන එක තේරුම් ගන්න ඕන තියෙන්න වෙනවා. මේ හිසීනේදී කරන්නේ බාහිර වස්තු වල උදව්වෙන් සිතට ගත්ත හිතවිල්ල පහළ වෙච්ච එක තනෝ ඒක විදින එක. දවල්ට කරන්නේ බාහිර දේවල් වලින් තමයි හිතට පහළ සිත වෙන්නේ. ඒක ඒකට කියනවා රූප කියන්නේ හැම විටම අරමුණක්. ඔතෙන් එන්නේ නැතිව ඉන්හාට යන්න බෑ. ඔක තමයි මට පැහැදිලි කරන්න තියෙන රහස. ඒ නිසා ඔය ලංකාවේ තියෙන බුද්ධ ජයන්ති පිටකේ අමතරව සමහර අය පිටකේ ලියලා තියෙනවා. ලියලා තිය කොච්චර වරද්දර කියලා තියෙනවා නම් රූප කියන්නේ වරහන් ඇතුලේ පට ව්‍යාපෝ තේජෝ කියලා ලියලා තියෙනවා. රූප කියන්නේ පට ව්‍යාපෝ තේජෝ නම් මනෝද්වාරයට පේන මේ පට ව්‍යාපෝ තේජෝ පෙන්වන්න වෙනවා අපිට. එනිසා ඔවුන්ට රූප කියනකොට මතක් වුණා ශරීරය කියන එක. මේ දොරවල් හයට හම් වෙන අරමුණ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන එක අමතක වෙනවා. ඒ නිසා පංචස්කන්ධ වෙදීමේදී නාම රූප කියන එකේ නාම විතරක් සිත කියලා රූප කියන්නේ කාය කියලා බෙදලා જાතියක් අනාත වුණා. ගොඩ එන්න බැරි තරමට. සත් මොකද්ද? මහාපදේශනාවලට අනුව මේක බැහැර කරන්න බැරි නම් ඉදිරියට යන්න බෑ. මම බැහැර කරන්නේ එහෙමයි. ස්කන්ධයත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන්නේ ශරීරයට තියෙන එකක් නෙවෙයි අරමුණට තියෙන කාරණා. ඒ වගේම සත්‍යත්තාන කුසල සූත්‍රයට අනුව එහෙනම් දොරවල් හයෙන් පහළ වෙන අරමුණු හය තමයි වේදනා හයෙන් ඉඳලා සංඥා හයෙන් හඳුනාගෙන සංකාර හයෙන් බැඳලා විඥාන හයෙන් දැනගන්න. එතකොට කයත් නෙමේ පංචස්කන්ධය පටවි ආපෝදෙත් නෙමේ දොරවල් හය නිසාම ස්කන්ධ පහේව හයක් පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ අරමුණ මුල් කොටගෙන. දැන් මෙතන තමයි මේ අරමුණ තුළ තමයි මේක වර්ධින නිසා ගැලවෙන්න ඕන. දැන් ওই ටික පැහැදිලි කරපුවාම ඉතින් එහාට මට මේ සූත්‍රයට යන්න පුළුවන් මම ඒක ඉදගත් වේ. දැන් මේ රූප කියන්නේ හැම විටම අපි කටයුතු කරන රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ හැම විටම අපි මේ අරමුණක් එක්කලා ඉන්නේ. බාහිරින් යනවා එනවා කනවා බොනවා කියලා වචන කතා කළාට අම්මා තාත්තා අක්කණන්ගේ අයියා මල්ලි කියලා නෑලෑකම් කතා කළාට ඒ හැම එකක්ම අර සබ්බ සූත්‍රයට අනුව ගත්තල ඇසත් රූපයක් කනක් නාසයක් දිවක් රසත් කායත් පහසත් සිතත් අරමුණක් යන මේවා කියලා ඒවටයි කියනවා මෙන්න මේ ස්කන්ධ පරිහරණය කියන එකට එන්නේ නෑ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපද සංවරය තුළ ඒක වෙනම පුද්ගලයෙක් මව කුසෙන් දිහෙවුණු තැන ඉන්න මැරෙන කල්ම ඉන්න පුද්ගලයෙක් තමයි සංවර වෙන්න හදාන්නේ. කායසිත දෙකට බෙදන්නේ නැතුව. ඒක පුතර්ජන භාවය තුළ තියෙන සංවරය. ඒක තුළ බුදුරජාණන් වහන්සේ වදාළ අනිදුක්ඛානාත්මය පාවිච්චි කරන්න බෑ. ඒක තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දික්ක ධම්ම පරියාය නැත්තම් දුක හේතුව නැති වෙන සරල මාර්ගේ පාවිච්චි කරන්න බෑ. ඒක තුළ පටිච්චසම්පාදේ සහ නිරෝධේ දකින්න බෑ. ඒක තුළ කර්ම රැස් කිරීම සහ කර්මක්ෂය කිරීම හඳුනා ගන්න බෑ. ඒක තුළ ප්‍රමාදේ සහ අප්‍රමාදේ හඳුනා ගන්න බෑ. මරණ සතිය වඩන හැටි සහ මරණයටපත් වෙන හැටි හඳුනා ගන්න බෑ. බුදුන් වහන්සේ වදාළ එකම ධර්ම කරුණකටවත් නිවැරදි පිළිතුරු නෑ ඒකේ. මොනෝක තේරුම් ගන්න. අනේක ලස්සන වචනයක් තියෙනවා. ඔය සිංහල භාෂාව ඉගෙන ගන්නකොට නැත්නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ඉංග්‍රීසියෙන් අලුත් වෙන වචන පාවිච්චි කරන්න ගන්න ඉතින් දරුවෝ ඒකට ශබ්දකෝෂය පාවිච්චි කරනවා. ඒකෙන් තමයි අර්ථය ගන්න. අනේ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා සඳහා හොඳ අටුවාවක් තියෙනවා. ඒක ඔය මහා පච්චරේ කුරුන්දි කියලා කතා කරනවා මේ අපි කතා කරන පොත්පත් නෙමෙයි මම කියන්නේ. පොත්පත් සම්බන්ධයෙන් මට විශ්වාසයක් තිබෙන්නේ රහතන් වහන්සේලා යමක් විස්තර කළා නම් ඒක විශ්වාස කරන්න පුළුවන්. ඒකත් සිංහලට පරිවර්තනය කිරීමේදී පරිවර්තනය කලේ පුතර්ජනාය නම් රහතන් වහන්සේලා කියපු එක සිංහලින් නැහැ. පාලිය තමයි තියෙන්නේ. ඔතන තමයි මේ රහස තියෙන්නේ. ප්‍රමතකයි මෑතදී රටේ ප්‍රසිද්ධ නැත්නම් අපට වඩා වියක් හිමිනමක් ප්‍රකාශයක් කරනවා. ධර්මයේ හොයන්න යනකොට පාලි දැනගෙන හිටියට කමක් නැහැ. මොකද ඔය සිංහලට පරිවර්තනය කරන්න ගියාම මොනවද ලියලා තියෙනවද දන්නේ නැහැ කියලා කිව්වා. මම ඔක අද ඊයේ නෙවෙයි කියන්නේ. එහෙම කෙනෙක් කියනවා මට ඇහුණා. ඔයක ඇත්ත තමයි. ඒක ඉතින් ඔබට තේරෙන්නේ තව ටිකක් කල් යනකොට යම් යම් තැන්වල ලියලා තියෙන ආකාරය සිංහලෙන් බලපුවම වැරදි බව තේරෙනකොට තමයි ඒක තේරෙන්නේ. අපිට මේ තැන් අහුවෙලා තියෙනවා. ඊට මගේ පොත්වල මම ඉරි ගාලා තියෙනවා විශේෂයෙන්. එහෙනම් අපිට මේක තේරුම් ගැනීමේදී අපි ළඟ මේ අටුවාව තියෙනවා. ඒක මම කියන පංචස්කන්ධ අටුවාව කියනවා. අපි ළඟ සිදුවෙන පංචස්කන්ධයාගේ ඉදීම හැරීම තේරෙනවා නම් ඒක තුල තමයි සම්පූර්ණ බුදුදහම ඔක්කොම තියෙන්නේ. ඒකෙන් පිට පැන්න ගමන් මේක වැරදි කියන්න පුළුවන්. ඒක තිබෙන්නේම විත්තුදාම පරයයක්. එකක් දුකට වැටෙන හැටි අනික දුකින් ගැලවෙන හැටි. ඒ දෙක විග්‍රහ වෙන්නේ නැත්නම් පැත්තකින් කියන්න කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. දැන් ඔබට තේරෙනවද ඔබ ළමා කාලේ ලබ්ලක්වා ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් අම්මා කෙනෙක් ගුරුවරයෙක් තවත් කෙනෙක් වශයෙන් ආව ගමන. ඒ පුද්ගලෙක් වශයෙන් ආව ගමන. ඒකෙදි ඔබ ඔය අරමුණු ගැනීම කියන කාරණේ කළා. අරමුණු ගැනීම කියලා හිතුවේ නෑ වුණාට. දොරවල් පහෙන් අරමුණු ගත්තා. අරමුණු අරගෙන ඒවට අදාළ අගේ එකතු කිරීම කළා. ඒ අගේ එකතු කිරීම තුළ ඔබට ඔබට අදාළ ආවේනික මතක ගබඩාවක් විතරක් නෙවෙයි. මතකයේ ඉක්මවා ගිය බැඳීම් ගබඩාවක් තියෙනවා. මේකට කියන්නේ උපන් අකුසල් කියලා. එහෙම අප පිටිපස්සෙන් එන්නට හදාගත්ත ආවෙනික අගයන් ටිකක් එක්කලා තමයි අපි සමාජයට මුහුණ දෙන්නේ. ඒක අරමුණක් තුළ එක වතාවලනේ සිය දහස් වතාව පාවිච්චි කිරීම තුළින් බලවත් කරපු දෙයක්. දැන් මෙතන තමයි මේ කරුණ උන්වහන්සේ දැනුමින් පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ පැහැදිලි කරන්නේ පළවෙනියෙන් පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන හැටි. ඒක වෙලානේ තියෙන්නේ. ඕන කෙනෙකුට ඒක වෙලා තියෙන්නේ. ඒක තමයි උණ දේ සහ වෙමින් පවතින දේ කියලා කියන්නේ. අනුතරු පැහැදිලි කරන්නේ ඉන්නේ දැන හැටි. එහෙනම් මේකට කියනවා රාද වීම සෝ ආකාරයට වරදින හැඩයට කියනවා භවනිප්ති නිවැරදි කරගන්න අයට කියනවා භව නිරෝධ. භවෙන් නිදහස් වෙන එක. මේ දෙක විතරයි. මුළු බුදු සමයම මේ දෙක විතරයි. මේ න්‍යායෙන් හෝ තවත් වෙනත් ධර්ම න්‍යාය ඕන එකක් තුළ. දැන් එහෙනම් මෙතනින් එහාට තේරුම් ගන්න ඔබ හැමෝටම ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා ගන්නා අරමුණ රූප වශයෙන් ඒ විඳින චෛසිකයේ වේදනා වශයෙන් ඒ හඳුනන චෛසිකයේ සංඥා වශයෙන් එයත් එක්කලා ඇති කරගන්නා වූ චේතනා ස්වභාවයේ කුසල අකුසල සංඛාර වශයෙන් මේ රූප වේදනා හතරෙන් කරපු කාර්යය වෙන මොකක්වත් නෙමෙයි විඥාණයෙන් දැනගන්නේ. විඥාන වෙන මොකක්වත් කියලා ඉන්නේ නැහැ. මේ හතර කොහොමද හැසිරුනේ? රූපයේ කැළුණාද ගැටුණාද? වේදනාව සැප දුක් උපේක්ෂාසෙන් වින්දාද? සංඥාවෙන් කොහොමද හැඳුනේ? සංකාරයෙන් කොහොමද බැඳුනේ? ඒ ආකාරයේ නිර්දේ වාර්තා කිරීමට තමයි විඥානජයසිකේ අවශ්‍ය වෙන්නේ. ඔන්න ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි වේදෙන්තර ඔක්කොම බුදුන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර පහකට කොටකලා. හරියට තේරුම් ගන්න. දැන් බුදුන් වහන්සේ අදාරනවා. වාදනේ අහන්නේ ස්වාමීනි බව නෙක්ති. බව නෙක්ති කියන වචනේ පාවිච්චි කරන්න බව බන්ධන කියන එක. බව බන්ධනේ කියලා කියනවා කොහොමද බව බන්ධනේ සිද්ධ වෙන්නේ? ඒ වගේම ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඉතින් ඕක තමයි චිත්ත සම්පරයය කියලා කියන්නේ. මිනිසාට ජීවත් වෙන්න ගිහින් සසරට බැඳෙන්නේ නැහැ. ජීවත් වෙන්න ගිහින් නොදන්නකම නිසා සසරට බැඳෙන හැටි. තේරුම් ගත්තෙන් පස්සේ ජීවත් වෙන එක නතර වෙන්නෙත් නෑ. බැඳුන ටික අයින් කරගන්න අතර අලුතින් බැඳෙන්නේ නැතුව ඉන්නත් ඕන. දැන් ඔබත් එහෙමනම් මම කියන ආකාරයට සමාජයේ මතයෙන් තහා යමින් පංචස්කන්ධය කියන්නේ කය නෙවෙයි කියන අදහසේ ඉන්නවද? පංචස්කන්ධය කියන්නේ දරුවල් පහ නෙවෙයි කියන අදහසේ ඉන්නවද? පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ නෙවෙයි කියන අදහසේ ඉන්නවද? එහෙම අයින් වෙනවා. මොකද රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනා කියන එක විස්තර කරන්නේ. ඒ සිත උපාදානයන්ගෙන් මිදුණ කියලා සිත උපාදානයන්ගෙන් මිදුණ කියලා නේ කියලා තියෙන බුද්ධත්වයට පත් වෙන්නේ. දැන් බුදු වුණා කියන්නේ කය පරිවර්තනයක් නෙවෙයි ඉතින්. දිගටම අවුරුදු 80ක් පහට කියලා. එතකොට කොහොමද බුද්ධත්වයට පෙර පංච උපාදානස්කන්ධය බුද්ධත්වයෙන් පසු පංච පංචස්කන්ධය පැහැදිලි කරන්නේ කාටද? ඔබ හිතලා බලන්න. නමුත් කොහොමද පෙන්වන්නේ? උපාදානයේ බයං විශ්වාසාත්මක සම්බරේ. සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන උපාදානයේ දියක් වශයෙන් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම්. ජාති මරණ නැහැ. එහෙනම් සංකිට වෙන පංච පාදානස්කන්ධා දුක්ඛ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ පංච පාදානස්කන්ධය. ඒ නිදීම තමයි බුදුන් වහන්සේගේ පරමාර්ථය. සියක් කතාවක් විතර මේ වන විට කියලා ඇති. සෝපාදානස්සබව අම්මච්ච උත්පත්තින් පඤ්ඤාපේන බමුණ මම මිනිස්සුන්ට අත් වෙන්න උත්පත්ති පනවන්නේ උපාදාන සහිතව විට නානුපාදානස්ස. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් මම උත්පත්ති පනවන්නේ නැහැ. උපාදානය වීමත් උපාදානයෙන් මිදීමත් කියන එක පංචශීලයේ උපසම්පදා සීලය දක්වා සීල තුළ විග්‍රහ කරන්න බෑ. අන්න රහස. ඒක තියෙන්නේ පංචස්කන්ධය තුළ උපාදානය වෙන්නේ පංචස්කන්ධය තුළ තමයි උපාදානයෙන් මිදෙන්නේ. දැන් පංචස්කන්ධ ධර්මතාවය ගැඹුරට හරියට තේරුම් ගන්න බැරි තාක්කල් අපට ධර්මයේ සරණ ගන්න බෑ. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගන්න බෑ. ඉතින් මම දකින්නේ ඉස්සරහට මම අගට මේක කියන්නම් කියලාත් තියෙනවා. අපේ බෞද්ධ ජනතාවට ඕන්ගේ වරදක් නෙවෙයි. පරම්පරෙන් පරම්පරාවෙන් හම්බුන වචනයක් කියමින් ධම්මං සරණං ගච්ඡාමි කිය කියා ඉන්න ඇරුණාම පුතග්ජන කිසියෙකුටත් ධර්මයේ සරණ යන්න බෑ. කිය කියා ඉන්නවා. ඔය ධර්මයේ සරණ තියෙන්නේ ගඩොල් කපන්න හරි වාහන එලවන්න හරි කුඹුරු වැඩ කරන්න හරි ගෙවල් හදන්න හරි නෙමෙයි. සසර දුකින් මිදෙන්න. සසර දුකටපත් වෙන්නේ ධර්මය දන්නේ නැති නිසා අධර්මයක් පාවිච්චි කරන නිසා ඒ මිදෙන්නයි ධර්මය කරලා තියෙන්නේ. නම් සසර දුකින් මිදෙන්න යන අය කවුද? මම නම් දකිනවා සෝවාන් වලින් එහාට අය තමයි සසර දුකින් මිදෙන්න යන්නේ. අනිත් අය සසරටම යනවා. එහෙනම් ආර්ය සත්‍ය ධර්මයේ සරණ තියෙන සෝවාන් වලින් එහා පැත්තට කියලා මම කිව්වොත් කල් වැඩිද? අනික කාටවත් මේ බුදුන් වහන්සේ අදාළ ධර්මයේ සරණ කරගන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ තමයි බෞද්ධය වැටලා ඉන්න අදාළේ තරම. නමුත් ඒක ප්‍රසිද්ධිය එහෙම කියෙන්නේ නැහැ කියවන්න තරම් හැකියාවක් බොහෝ දෙනාට නැති වෙන්නේ නැහැ. දැන් අපි අපේ කාලය අරන් යන්න ඕන මම මේ කියපු එක තේරුම් ගන්න. කොහොමද බුදුරජාණන් වහන්සේ රාගට පෙන්නන්නේ? රූපේ කෝ රාග වේදනා කෝ රාග සංඥා කෝ රාග සංඛාරා කෝ රාග විඥානා කෝ එහෙම පහටම පෙන්නම වෙන වෙනම දැන් බලන්න යෝ ඡන්தோ යෝ රාගෝ යෝ නන්දියෝ යා නන්දියෝ යා තණ්හා තව එහාටත් තියෙනවා ඔය ටික අපි ලියහනේ ඉස්සර වෙලා රාදේ රූපේට යම් කැමැත්තක් ඡන්ද පිළිකේපේට ඒ වගේම එල්මක් රාගයක් ඒ වගේම නන්දියක් සතරෙන් පිළිගැනීමක් ඒ වගේම තණ්හාවක්. දැන් මේ රූපේ කියන්නේ මොකේද? ශරීරයටද? එහෙනම් දොරවල් හැට ගලපන්න බෑ. නමුත් දොරවල් හයෙන්ම තමයි ස්කන්ධ පහේ වායයක් පහළ වෙන්නේ. එහෙනම් රූප තණ්හා කියන්නේ ශරීරෙට තියෙන තණ්හා වෙන්න බෑ. ජීවත් වෙන්න ගිහින් අරමුණු ගැනීමේදී තමන් ගන්න රූප රූපය හතුරාකට මිතුරාකට කැමැත්තකට අකමැතිකට එයත් එක්ක නැටෙනවා අරමුණ කෙරෙහි නැවෙනවා දැන් උපාදානයෙන් කය ඇතුලේ නෙමෙයිනේ සිත ඇතුලේ එහෙනම් කය කියලා ගත්ත කෙනෙකුට සිත ඇතුලේ උපාදාන වෙන හැටි පැහැදිලි කරන්න බෑ ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ දැන් ඉතින් මම ඔබට මේ අවුරුද්දක් තිස්සේ ධර්ම දේශනා කරලා තියෙන නිසා තමයි මම මෙහෙම සිවුම්ම හොඳට කියන්නේ නැත්නම් එකපාරට ධර්ම දේශනා කරලා කියන්නේ නැහැ අපි. ඒ නිසා කියකියා ඉන්න ලියලියා ඉන්න පාඩම් කරන්න ලැබුණාම මේ වැඩේට අවිතරණය වෙන්න බෑ අර වැරදි විදිහට ගත්ත කෙසේ පුතා. අපි බලමු. දැන් එතකොට රූපේ කෝ රාගත කිව්වහම එහෙනම් රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ කියලා හයටම හරියන්න ඕන. එකකින් විග්‍රහ කරනවා. දැන් හරිද? යා ඡන්தோ. යෝ ඡන්தோ. ඡන්ද කියන්නේ කැමැත්ත ඇල්ම. එතකොට රූප තණ්හා. ශබ්දේදි ශබ්ද තණ්හා. ගන්ධේදි ගන්ධ තණ්හා. රසේදි රස තණ්හා. පොට්ටබ්බේදි පොට්ටබ්බ තණ්හා. දැන් අරමුණු හයේ නෙවෙයිද අපි ඇලෙන්නේ දොරවල් හයේ. යෝ ඡන්දෝ යෝ රාගෝ ඒ කෙරෙහි ඡන්ද කියන වචනේ ඔක්කොම තව එහාට යනකොට මම ගන්නම් විස්තර කරලා ඡන්ද කියන්නේ එතකොට ඒකේ කැමැත්ත. තව එහාට ඒ කරන ඒක වර්ධනය හිටි තියෙනවා. ඒ වගේම ඇල්මක්. ඒකෙන් සතුටක්, නන්දියක්. ඒකෙහි තණ්හාවක්, අනුරූප තණ්හා. රූපේ නැවත නැවත විඳින්න ඕන රූපේ අරමුණු රස විඳින්න තියෙනවා. යේ උපායුපාදානේ චේතසෝ අදිඨානාබිනවේසානුසය ඔන්න වචන ටික තියෙනවා බහා ගන්න තව ටිකක් එහාට අරගෙන යේ උපායුපාදානේ කිසියම් උපාදානයකට දෙතරයක් වෙනවා. උපාය උපාය උපාදානය. බැඳීමකට කියන අර්ථ දෙකක්. සිත. චේතසෝ සිත මේ රූපයේ කෙරෙහි අදිෂ්ඨානයක් පැඩිව ගැනීමක්. ඒ වගේම අභිනිවේෂන අනුසය. අභිනිවේෂන අභි කියන වචනේ ඇතුළතින් කියන අර්ථය ගන්න. එතකොට ඇතුළත වාසය කිරීමක්. ඒ අරමුණෙහි ඇතුළත වාසය කිරීමක්. ඒ වගේ තරම් චිත්ත ඇතුළේ පැවැත්වීමක් අනුසය. අදි තදිත්‍යානාභි නිවේස අනුසය. ඔක්කොම එක ඔච්චර මහන්සි වෙලා දෙනවා බලන්න මේක කියන්නේ. රූපේ කුරාද යෝ චන්දෝ යෝ රාගෝ යේ යේ රාන්දියෝ ඒ තණ්හා ඊට පස්සේ චේතසෝ අදිත්‍යානාවි නිවේසානුසය උපාය උපාදානේ ඒ උපාය උපාදානේ උපාය උපාදානේ දැන් මේක විග්‍රහ කරන්නේ කොහෙද බලන්න ජීවිතයත් තුළ විග්‍රහ කරනවාද අරමුණක් තුළ නේද දැන් මොකද කළේ මෙන්න මෙහෙම අපි මේ ළමා කාලෙන් පස්සේනේ අරමුණු ගන්න ගියාම ඒන අරමුණත් එක්කලා ඇලීම මුලාව ගැටීම මුලාව අරමුණේ තමයි මේක හටගන්නේ ඇලෙනවට කියනවා ලෝභ මමත්වෙන් ගන්න කියනවා මෝහ ගැටෙනවට කියනවා දෝෂ මමත්වෙන් ගන්න ගැට මෝහ ලෝභ දේශ මොහ වශයෙන් නෙවෙයි ලෝභ මොහ දේශ මොහ වශයෙන් අරමුණු ගැනීම පටන් ගන්නවා ළමා කාලේ බව වෙනකොට දැන් මොකද වෙන්නේ? අර කියපු කතාව වෙනවා අපේ අරම ඇස තුල. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අර කියපු කතාව සිද්ධ වෙනවා. යෝ චන්தோ යෝ රාගෝ යේ නන්දි ඒ තණ්හාය යේ උපාය උපාදානේ චේතසෝ අරිත්තානාභි වෙනසයා අනසේ ඇතුළත හිත ඇතුළත අනුසය තැබීම. අදිත්‍යාන අභිනිවේෂානුසය. ඔය එක මොහොතක සිදුවෙන දේ තමයි මේ ගොඩාක් විස්තර කරන්නේ. ඉතින් ඕක තමයි මම වෙනත් වලින් පෙන්වලා තිබින්නේ ඔබට. අරමුණු රසයෙන් ඉන්න ගිහින් අරමුණේ ඇලීම ගැටීම තුළ ඒතම් මම. ඒ අරමුණ මම කොට ගන්නවා. ඒ තමන් අස්මි. ඒ මම මගේ කොට ගන්නවා. යසෝමේ අත්තා මගේ ආත්මය. දැන් මගේ මම මගේ ආත්මය පැහැදිලි කරන්න ඕන ජීවිතය තුළ නෙමෙයි රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ, රසය තුළ, පොට්ටබ්බය තුළ අරමුණක් තුළ. එතකොට හරි නැද්ද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, තණ්හා ජායති සෝකෝ, තණ්හා ජායති බය. ලෝකෙ සිද්ධ වෙන එක වෙනයි අපට කැමති ඵලෙ තමයි අපි මේක මේ ඇලිලා ගැටිලා වෙනස් කරගෙන තියෙන්නේ. අගේ එකතු කිරීමක් ඔකට කියන්නේ. රාගය එකතු කිරීම කියන මම මෑතදී හොයාගත්තේ මේ ආර්ථික විද්‍යාවේ වචනයක් තුළ. කඩ ටික පොළොට ගිහින් විකුණුනොත් එහෙම ඒක නිකන් දෙඩි ගන්නට හම්බ වෙනවා. ඕක රෝස් කරලා අරගෙන ඔකට පැකට් කරලා ලුණු දැම්මොත් හරි ටේස්ට් කළොත් හරි තව වටිනාකම දෙගුණ කරනවා. ඒක රාගයක් එකතු කළා. අර කජුම තමයි. මුස්ලිමයිට වටිනාකමක් හම්බ වෙනවා. ස්කන්ධ පහළ වෙනවා අපිට හැමදාම. අපි විසින් බුදුදහම දන්නේ නැතුව මේ භවබන්ධනයක් මේක හැදෙන බව එහෙම නැත්නම් මේකෙන් තමයි භව නිට්ටිය හැදෙන්නේ කියලා දන්නේ නැතුව අපි කුඩා කාලේ ඉඳලා අවි එකතු කරනවා මේකට. අවි එකතු කරන්න එකතු ගන්න මොකද? භව නිට්ටිය. මේක වෙන තැනමම වෙන ලස්සනට ගිහිලා තියෙනවා. ඔය ඔය කියපු වචන ටික වගේම මම ඒක වෙන තැනකින් ගන්නවා. ඔබට කියලා තියෙන තැනකින්. ඔබ බලන්න පුරුදු වෙන්න ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල මේක එහෙමයි බලන්න ඕනේ. අරමුණක් තුළ බලන්න ඕන නිකන් බොදපාඩම් කරගත්ත වේලි වලට හරියන්නේ නැහැ. දැන් මේ වෙන විදිහ කොහොමද පෙන්වන්නේ වෙනත් තැන්වල? විශ්වාමිත්‍රිකය සූත්‍ර 100ක විතර තියෙනවා. චක්කුඤ්ඤ පටිච්ච රූපේ චුප්පල් චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඔය තමයි තවත් විදිහව පෙන්වන්නේ හැටි. අන්න ඇසේ ප්‍රසාදයේ තියෙනවා ඉදිරියෙන් රූප කලාපයක් තියෙනවා රූපයක් හැඩයක් ආලෝකේ වැටලා ඒක ඇවිදින් අපේ ඇහැ ඇතුළත හදනවා රූප රූපයක්. එතකොට එතන තියෙන කාරණා තුනට කියන්නේ ඇසේ ප්‍රසාදය අරමුණු ගන්න පුළුවන් හැකියාව. ගෝචර රූපය කියන්නේ අර ප්‍රතිබිම්බය, විස්රායක නෙමෙයි රූප රූපය. ඒක හඳුනන සිත දක්ව ඉන්නවා. මේක තුල තමයි දැන් මේ මේ අර කියපු මේ යෝ ඡන්தோ යෝ රාගෝ මේ තියෙන කාරණේට සිද්ධ වෙන්නේ එතන තමයි. ඒක තමයි මේ අනිත් දෙලෙන් පෙන්වන්න හදන්නේ. පස්සපච්චා වේදනා. අර අර කියපු වේදනාවමයි අර රූප වේදනා කියලා කිව්වේ. ස්පර්ශයට හේතු වෙනවා විඳින්න. විඳින්නේ තම තමන්ට කැමති පරිදි. ඒට අනුව වේදනා පච්චය තණ්හා. වේදනාව පත්‍ය වෙනවා ඒකට මමත්වයෙන් ගන්නට. ඔන්න ඔය තණ්හා කියන පදයෙන් ගන්න මුලාව තමයි මේ බුදුදහමේ මම කියන්නේ. මම කියන අකුරු දෙකෝ ශරීරය නෙමෙයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, තණ්හා වුණොත් මොකද වෙන්නේ? අන්න අතට එනවා ඒ උපාය උපාදානයි. ඒක යම්කිසි සිත ඇතුළත පවත්නවා. ඉවර කරන්නකෝ. මම ඔක ලේසියෙන් හරින්නේ මට වෙලාවක් ආවයි කියලා අදිත්‍යානාබිනේ සංනිවසක් බවට පත් කරගන්න සිත අභ්‍යන්තරේ. එතකොට මොකද වෙන්නේ? ස්කන්ධ පහ නැසුණට හේතුවක් ඉතුරු වෙනවා. අන්න භව බන්ධන. භව භව නිට්ටි. ස්කන්ධ පහෙන් පහට ස්කන්ධ පහ නැතෙනවා. උපාදාන වී අවසන් වීමට භව නිට්ටි කියලා කියනවා. අරමුණ තුළ. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. මෙන්න අරමුණ තුළ අරමුණක් තුළ තණ්හා උපාදාන භව වීමටම තමයි අවිද්‍යා සංකාර කියන්නේ. එහෙනම් අරමුණක් තුල කියවම ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ දොරවල් හයම තුල වෙන්න බැරිද උක? පස්සපච්චය වේදනා වෙනස් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම විතරයි. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව දොරවල් හයෙන්ම සිද්ධ වෙනවා. භවනෙත්. දොරවල් හයෙන් විතරද? අරමුණ ගත්තාම අරමුණ තුල පව නැද්ද අරමුණ තුල පින නැද්ද අරමුණ තුල ධානය නැද්ද අපිට තේරුණා. ඒ ඕනෑම අරමුණක් තුල අර යෝ ඡන්தோ යෝ රාගෝ කියන ඒ ගත අත ටික සිද්ධ වෙනවා නම් ඒ නන්දි ඒ තණ්හා ඒ කියන වචන ටික සිද්ධ වදන අදාළ කාරණේ සිද්ධ වෙනවා නම් ඒ උපාය උපාදානේ චේතසෝ හිතෙහි මේ උපාදානයේ කොට ඇතුළත පවත්තුනේ යම් කිසි සිතේ දැඩි ගැනීමක් තියෙන අධිෂ්ඨාන සිත ඇතුළත පැවැත්වීමක් තියෙන අභිනිවේෂණය ඒ වගේම හේතු ඉතුරු වීමක් වෙන අනුසයාව දැන් තේරෙනවද බුදුදහම විග්‍රහ කරන්නේ අරමුණක් තුල කියලා? ආ අරමුණක් තුල සිල් රකින්න පුළුවන් ද පන්සල් වල නපු සම්පදා සිල් දක්වමඩ කියන්නේ. අන්න බුදුදහම යට වුණාට පස්සේ අපිට පුතඥාන පුද්ගලයින්ට බවගාමී ප්‍රතිපදාවක් තුළ මේ උපාදානය තුළ කම් සැප පැත්තට සුගතිගාමීට යන්න බාරක් තමයි පුතඥාන බුද්ධාගමේ තියෙන්නේ. බවගාමී කියන හොඳ එක ඇරුණාම මේ කියන්නා වූ මේ මොහත විග්‍රහ කරමින් මේ මොහතෙන් සතරට ඇලෙන්නේ මෙතනමයි නිදෙන්න යොදා ගන්න ඕන කාරණාව පිළිබඳ පැහැදිලි කිරීමක් ත්‍රිපිටකයේ පාළියේ තියෙනවා. සිංහලට කියාගන්න බෑ මොකද පංචස්කන්ධයේ රූප පංචස්කන්ධයේ ශරීරේ පංචස්කන්ධයේ රූප එක වට ව්‍යාපෝ තේජෝ එක්ක නාම රූප දෙකට කඩපු හින්දා ද්‍රව්‍ය සාධකය. නිවැරදි කරගත්තාම මොනම ගැටලුවක්වත් නැහැ. දැන් ඔබට තේරෙනවද එහෙනම්? රූපය තුල, සද්දය තුල, ගන්ධය තුල, රසය තුල, පොට්ටබ්බය තුල. පසවච්චය වේදනා, වේදනා පච්චය තණ්හා කියන මේ කාරණේ සිදු වෙනකොට උපාදාන බව අරමුණ හටගෙන නැතෙනවා. නමුත් නැතෙන්නේ හේතු උතුර වෙලා. අරමුණ හටගෙන නැතන එක අනිත්‍ය කියලා තමයි අපේ රටේ තාමත් උගන්වන්නේ. ඔව් ප්‍රසිද්ධ පුවත්පත්වල ප්‍රසිද්ධ ලේඛකයෝ දාලා තියෙනවා මම කියන්නේ. අරමුණ හටගෙන නැතන එක අනිත්‍ය නම් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ නැහැ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සුන්ගේ අරමුණ හටගෙන නැතෙනවා. ඒ නැතන කාලය තුළ සිදුවෙන දේ තමයි මේ පෙන්වන්නේ පමාව. අපි මේ කියපු භව බන්ධනේ හැදෙන්නේ අපි අත කතා කරපු වචන ටිකෙන්. ඒ ඡන්දෝ කියන වචනෙන් පටන් අරගෙන අදිඨානාබිනවේසන යසා කියන කාරණාවතෝ සිද්ධ වෙනවා. අන්න බුදුන් වහන්සේ සමාජයට නොබලා තුල මෙන්න මේ පමාව සිද්ධ වෙන්න තිබෙනවා මේ නිසා ඔබ භවයට මැරිලා ඉන්නවා ඔබේ කර්ම විජය ඉතුරු වෙනවා නම් ඔබට අනාගත විපාකයක් තියෙනවා දැන් මේ ස්කන්ධ පංචකයේ තණ්හා උපාදාන භව තුල තමයි පාප කර්මය සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචයේ තණ්හා උපාදාන භව තුල තමයි පු탁ජන පුද්ගලයා අතර පුණ්‍ය කර්මය සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකේ උපාදානය තුළ තමයි ධානලාභය තුළ ඥානය උපාදානය සිද්ධ වෙන්නේ. ඒ ඒ අය තේරුම් ගන්න ඕන. සමස්තය සඳහා දේශනා කළ බුද්ධහමතුනේ. මෑතකදී මම ඔබට ඉදිරිපත් කළානේ අදහස. සමාජයේ හිතුවට ක්‍රමික සීල ප්‍රතිපදාවක් තුළ මේ නිවන් මාර්ගට යන්න ඕනේ කියලා අපි ඉතින් ලෑස්ති වෙනවා. ටික ටික ටික ටික බණ අහලා පිළ දැකලා ටික ටික ටික දිනු කරන දිනු කරගෙන මුගා තමාරු වැඩක් කියලා. බණ වැරදි නම් කොච්චර මහන්සි වුණත් වැඩක් වෙන්නේ නමුත් මම උදාහරණ තුනක් අරන් පෙන්නවා. පන් හොරුපන් 100ක් කැලේට වෙලා ඉඳගෙන මොකද කරන්නේ? මිනිස්සු මර මර බඩු ප්‍රකාශ කරනවා. පඬිතු සාමණේරුවෝ ඝාතනය කරන්න දුව කඩෙන් කොටලා. දෙසරයක් උත්සාහ කළා බැරි වුණා. සොරු කණ්ඩායම කල්පනා කරනවා මෙයාලා මම උපක්ෂය ආශ්චර්යයක් තියෙනවා කියලා ඇත්ත එක බුදුන් වහන්සේට ගියා. මෙහෙම බනහලා කෙලින් රහත් උනා කියලා පෙන්නන ඉතින් මාර්ගෙ ගිහින් වෙන්න ඇති. නමුත් එකතල් සිල් රැක්කද කැලේට වෙලාද. ඔහුට පාපයේ තිබුණා පාපයේ උපාදානයේ තිබුණා. ඒ පාපය උපාදානයෙන් නිදිය කරන්න බැහැ පාපේ මත හරින්න ඕන. අනේ පිරිසුත් මාතෝ චිත්ත ගහපිටෝ පිනතර උපාදානයේ තිබුණා. බණහල බිනතුළු උපාදානෙන් මෙදෙන මාර්ගය පෑගත්තා පිනාත හැරියේ නැහැ. උද්දකරාම ලබන් බැරි වුණා ඊට පස්සේ යට ධානයතුළු උපාදානෙ තියෙනවා. බුදුන් වහන්සේ තාරින් තේරුම් ගත්තොත් ඒ ධානය අනිදුක්ඛානාසං බල උපාදානෙන් මෙදෙන්න පුළුවන්. ඒ නිසා මරුන් පිළිවෙත යනු පෞකාරයට පින්කාරයට ධානාභයට තුන් දිනාට වෙන්න පුළුවන් සාරා. Taman ඉන්න තැන සසරට බැඳෙන හැටි තේරුම් ගන්න. අන්න එහෙමයි මේ බුදුදහමේ හැමෝටම මේක විවෘතයි කියලා කියන්නේ. ඒ නිසා තමයි අඟුලිමාලට මේ 17ක් මරුවයි කියලා නෑ. උපාදානෙන් මෙදෙන්න පාර හම්බුන නිසා ඒක තව සිල් රැක්කේ නෑනේ අඟුලිමාල. ඒ ආර්ය ග්‍රන්ථ සීලේ පස්සේ පටන් ගන්න. තේරුණාද පස්සේ. දැන් අපිට බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද මේ ළමා කාලයේ සිට අද දක්වා හෝ ඉදිරියට මේ අරමුණක් තුළ අරමුණට එන දේ කෙරෙහි අර කියන ගති ලක්ෂණ එකතු කරගත්තාම අරමුණ නැසලාට නැසෙන්නේ උපාදානය. එතකොට ඒක පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ සත්‍යය මොකද කරන්නේ එතකොට? පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි ස්ත්‍රීකෝස ගිහි පැවිදි වශයෙන් පංචශීල සිල් උපසම්පදා සිල් දස්පාස සිල් ලක්ෂණේ නමුත් පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධය ඔවුන් කවුරුත් භවගාමී. ඔවුන්ගේ බව නෙත්ති බව බන්ධනය කරගම නිදහසට පාරක් නැහැ. මෙන්න මේ වරද අපි කරගත්ත බව තේරුම් ගන්න. සිත ඇතුළත පවත්නවා කියන එක තව ටිකක් මම කියලා දෙන්නම්. ඔය අදිඨානාභි නිවේස අනුසයා කියන එක. ඔය අදිෂ්ඨානය කියන හොඳ අදිෂ්ඨානයක් කියන එක නේ මට වෙලාවක් ආවායිකෝ කියලා හිත ඇතුලේ තියන්නේ. මේ එළියෙන් අමනාප නෑ වගේ ඉන්නවා හිත ඇතුලේ මෙහෙම මෙහෙම කරලා තියෙනවා අපිට කියලා ඔහොම දෙන්න හොඳ නෑ කියලා පවත්වනවා. එතකොට තණ්හා කළොත් හේතු ඉතුරු වීමට තමයි තණ්හාමසය කියන්නේ. ඒක තමයි ඔය කර්ම බීජ කියන වචනෙන් කියන්නේ. කර්ම බීජ රැස් වෙනවා. කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම කියලා කතා කරන්නේ පාප කර්ම හේතු විතර වෙනවා, පුණ්‍ය කර්ම හේතු විතර වෙනවා, ධාන කර්ම හේතු විතර වෙනවා. එතකොට ඒක කර්ම මාර්ගය. පුසඥාන පුද්ගලයාට කොහොම කළත් පාපයක් කර්ම මාර්ගයේ, පිනක් කර්ම මාර්ගයේ, ධානක් කර්ම මාර්ගයේ. අතම වචන මතක් කරගන්න කොහොම කියලා තියෙනවා. කන්නම් කන්න විපාකං, සුඛං සුඛ විපාකං, කන්න සුඛං කන්න සුඛ විපාකං. කර්ම විපාක. මෙලොව වශයෙන් නම් ප්‍රවෘත්ති පරලොව වශයෙන් පාප කර්මයට දුක් විපාක, පුණ්‍ය කර්මයට කාමසුද්ධ විපාක, ඥාන කර්මයට බඹලොව විපාක. කර්ම රැස් කරලා දුකින් මිදෙන්න බෑ සතර ඇවිදින්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් නම්. තාමත් එහෙම සමාජයේ නෑ. අපි එහෙම කිව්වොත් අපටත් දොස් කියයි නම් පින් කරන්න පාද කියලා අපි ඉන්නවා. කවුද පාකිය? අපි කියන්නේ උපාදානය කරගන්න එපයි කියලා. හොඳ දේවල් කරන්න එපයි කියලා කියන්නේ එහෙමනම් ඊළඟ කර්මයක් ඇයි දේශනා කරලා දාලේ බලන්න මේ තුනෙන් පුළුවෙනි නම් මේ මේ කියන එකේ මේ කන්න කර්මෙත් උපාදානය තියෙනවා සුඛ කර්මෙත් උපාදානය තියෙනවා කර්ම සුඛ කර්මෙත් උපාදානය තියෙනවා එනිසා එක කම් කර්ම මාර්ගේ මම ඒකට කියන්නේ කම්මං සරණං ගච්ඡාමි. බුදුබණ තේරෙන්නේ නැත්නම් කල් බෞද්ධයෝ කවුද? කම්මං කරණං ගච්ඡාමි. මේ ඕනෑම කර්මයකට තමන් අහු වෙලා ඉන්නවා නම් ඒ කර්මය ශ්‍රේ කරන්න උන්වහන්සේ වදාරනවා කර්මක් ශ්‍රේ කිරීමේ කර්මය කියලා එකක්. විදර්ශනා වැඩිම තියෙන්නේ එතන කියලා තේරෙනවා. භාවනාව තියෙන්නේ ඒක කියලා තේරෙනවා. ඒක තමයි උපාදානයේ නොකර අවසන්වීම තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. උපාදානයේ නොවි අවසන් වෙන්නේ. එතකොට ඒකට කර්ම රැස් වෙන්නේ නැහැ කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මය තුළ විතරයි ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ කියලා මම කිව්වොත්. ලෝකෙ ඔක්කොම අනිත් පැත්ත කියලාත් මම තනියෙන් මේක කියනවා. මම දෙයක් මේ සතර මහා උපදේශ සහ ඒවැ ක්‍රියාකාරීත්වය තේරෙනකොට වෙන්න ඕන දේ. අන වෙමින් පවතින දේ කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම ඔස්සේ උපාදාන වෙමින් සතර හදනවා. ඒ උපාදාන වෙමින් සතර හදන ගමන් පව තුල පින තුල ධානය තුල ගුරුවරයෙක් වශයෙන් වෛද්‍යවරයෙක් වශයෙන් දේශපාලනඥයෙක් වශයෙන් ප්‍රතිකර්මය කරන කෙනෙක් වශයෙන් මවක් පියෙක් ගුරුවරයෙක් ওই වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒවා තුළ සමාජයට මෙහෙවරක් සිද්ධ වෙනවා ජීවන උපාය සකස් වෙනවා නමුත් තණ්හා උපාදාන විද්‍යා සංකාරා ඔක්කොම ගාව තියෙනවා. අර බාහිර සමාජගත දුකේ අඩුවක් වැඩියක් තියෙන්න පුළුවන් ඥාන වාහන හරණ හේතු වෙනස් නිසා. නමුත් අර උපාදානයේ දුකින් මිදිච්ච කිසිවෙක් නැහැ. ඒක තමයි බුදුදහමේ ආර්ය සත්‍ය දුක්ඛය කියලා කියන්නේ. මේ නිසා මේ සියලු දෙනාටම ජීවිත අවසන් වෙනකොට මේ ඇලුන කතියක් තියෙනවානේ ඇලුන ගතියක්. ඇලුනක් නැතත් ජීවිත අවසානයේ සියල්ල අතහැර යායුතුයි. යථාර්ථයක්. දැන් ඇලිලා තරින්න ගියාම තමයි පරදත්තුම ජීවිතය අතහැර තව වතහරි යන්න වෙන අතහැර ගන්න බැරි කරනවා. අපි කල්තියා දැක්කොත් මේවා අතහැරලා යන්න වෙනවා කියලා. එහෙනම් හිතුනොත් අපිට අතහැර ගන්න පුළුවන් නම් අම්මා තාත්තා අතාරින්නෙත් නැහැ, ඉඩකඩම් අතාරින්නෙත් නැහැ, සුකම් අතාරින්නෙත් නැහැ. උපාදානයෙන් නොවීම තමයි අතහැරීම කියලා කියන්නේ. බාහිර අතහැරීමක් නෙවෙයි. මොකද මම දැක්කා ඔය සමාජයේ පුවත්පත්වල යම් යම් අය අම්මා තාත්තා පවුල් පිටින් එහෙම නැත්නම් සම්පත් තියෙන අතහැරලා සසුන් ගත වෙනවා. ඔකම අතහැරලා තමයි කියනකට කියන්නේ. හොයල බැලුවොත් අන්තිමට අතෑරේට වඩා විශාල ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවා ගිහින් කොහේ හරි. ඒ හින්දා බාහිර අත්හැරීමක් බුදුසමය පෙන්වන්නේ නැහැ. අපිට නම් ඉතින් ඔය උපස්ථාන කරන්න ඒ නිසා අපිට කරන් ඒව ගැන වගකීමක් අවශ්‍ය නැහැ. අනිත් අයට එහෙම නෙමෙයි. අම්මගේ වගකීම, තාත්තගේ වගකීම, සහෝදරයන්ගේ වගකීම කියලා යම් යම් යුතුයකම් ටිකක් තියෙනවා. ඕක බහැර ඕක අතහැරලා ගිහින් ආත්මාර්ථකාමිය කැලේ ගිහින් කරන භාවනාවක් බුදුහාම උගන්වන්නේ නැහැ. මේක මනුස්සකමක් නෙමෙයි. අමනුස්සකමක් නෙමෙයි. එහෙනම් අපිට මේ කරුණ අනුව තේරෙනවා තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා ළමා කාලේ ධම්මං සරණං ගච්ඡාමියයි කීවට උපාදානෙන් මිදීම සඳහා ධර්මයේ සරණ වෙන්නේ උපාදාන වෙන තාත්කල් කර්මයේ සරණ වෙන්නේ කම්මයෝනි කම්ම බන්දු කම්ම පරිකරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම්මා තස්සලාය දුල විස්සාමේති කර්මය තුළ බුදුන් වහන්සේ පහළන විට කර්මය තුළ අනාගත අපාය, කර්මය තුළ කාමසුගතිය, කර්මය තුළ රුපිය අවුලි මමතල සත්‍ය අවිද්දාස්. ඒ අවිද්‍යයි ගැලවෙන හැටි කියලා දෙන්න කෙනෙක් නිසා. කොහොමද පස්සේ ගැලවීමක් හෝ වෙනම ලැබෙන විමුක්තියක් නෙවෙයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් අර මොහොතකට පෙර මා සමග කතා කළේ දේශයකට වෙන්නලා ඔබේ ඥාතියෙක් පුදුම විදිහට ජීවිත වෙනස් වුණා කියලා නේද කියන්නේ. මම කිව්වොත් එහෙම මගේ විහාරස්ථානෙට බුදුදහම අහලා ඔබේ ජීවිත වෙනස් කරගත්තයි කියලා කියන අය මට ලියුමක් එවන්න කියලා. ලියුම් 3000කේ කියලා හිතනවාද පන්සලට? එහෙම වට කතා කරලා කියනවා. ඔබේ ජීවිතය හඳුනාගත්තේ, ජීවිතේ ගැටුම් මාම් කරගත්තේ, දැන් සැනසille ඉන්නේ. ඔබ වහන්සේ මේ කහ පැහැදිලි කරපු කාරණේසයි කියලා. ඒ නිසා ඒක ජීවිතෙන් එහා පැත්තට ලැබෙන නිවීමක් නෙමෙයි ජීවිතයේ විඳින්න ලැබෙන එක. දැන් මේ මමත්වෙන් අතහැරනකොට ජීවිතේ විඳින්න ලැබෙනවා මමත්වෙන් ගත්තාම ජීවිතේ විඳවන්න ලැබෙනවා. ඕකනේ රහස. දැන් මම දකින්නේ අපි හැමෝම නිශ්ශබ්ද පුද්ගලයන් වශයෙන් හිතට අපි ළඟ මේ හැඟුණා වූ ක්ලේශ සහගත ස්වභාවයන් තියෙනවා. මේවා තමයි ඊට පස්සේ පෞල් ජීවිතයේ සහෝදරයන් අතර දේශපාලන ජීවිතයේ අවි වශයෙන් පාවිච්චි වෙන්නේ. එතකොට මම දකින්නේ මේ සමාජයේ පුද්ගලයෝ වැඩ කරනවායි කියලා. රජයට එහෙම පෙන්නලා පුද්ගලයන්ට දනවන් දෙනවා. ඊට එහා යන්න බෑ රජයකට. නමුත් අපි දකිනවා මේ ඔක්කොම වැරදි කරන්නේ කවුද? ලෝභ දේශනවා. කය වචන සිත මෙහෙवला ඔබ වරදට කොපලොමල ඔබට දුක් ගෙනත් දෙන්නේ කවුද? මායාවේ හමුදාව. ලෝභ දේශනවා. එහෙනම් ලෝභ දේශ මොහ වලින් මුසපත් වීම මරු වසඟයයි. hina වෙලා සන්තෝෂයෙන් ඉන්න ඔබ මොහතකින් වෙනස් වෙනකොට තේරෙනවා නම් දැන් මේ ඉස්සර හිටපු මම නෙමෙයි ඉන්නේ. මාවත් අමාරු වෙලා අනිත් පැත්ත අමාරු දාන්නයි හදන්නේ කියලා ඒ හැඟීම් වලට නොයා ඉන්න තරම් ඔබට හැකියාවක් පාලනය කිරීමේ හැකියාවක් තියෙන වල වීරයක් දැඩි. මොළදී. මොකද ඒවත් තියෙන නිසා නෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාලේ කොහොමද මේ විදිහට රූප වේදනා සංඥා සංකාර පහේ පහේම මේ කියන අපි කතා කළා වූ යෝ ඡන්தோ යෝ රාගෝ යේ නන්දි යේ තණ්හා යේ උපායපාදාන චේතසෝ අදිඨානාදි නිවේසානුසය ඔන්න ඔය ටික ඔබ ළඟ තේරුම් ගන්න. මේ තමයි පමාව. මේ තමයි භව වන්දනය. ඇහැ තුලත් ඕක වෙනවා, කන තුලත් ඕක වෙනවා, නාසය තුලත් ඕක වෙනවා, දිව තුලත් ඕක වෙනවා, කය තුලත් ඕක වෙනවා, තුලත් වෙනවා පංචස්කන්ධ මාත්‍රයෙන්. දැන් හැම එකම මොකද වෙන්නේ ඊට පස්සේ පංච උපාදානස්කන්ධ වෙලා අවසන් වෙනවා. දැන් මේකට බුදුබණ ඕන නෑනේ. හැමදාම කරේ ඕක තමයි. ඕක කොහොම වෙන බව තේරුම් කරලා දෙන්න සමතෙක් ලෝකේ නැති නිසා ඔය පංච උපාදානස්කන්ධේ පවට හරවන, පිනට හරවන, ධානයට හරවන භවගාමී යානයක කොට වෙලා සතර සැරිසරන්න තමයි අපිට පුළුවන්. බුදුන් වහන්සේ හැම නෝනතා. දැන් මෙතෙක් කල් ඉගෙන ගත්තේ මොකද්ද? සමාව. දැන් භාවනාව ඉගෙන ගන්න වෙනවා. මේක නොකරන එක තමයි භාවනාව. එහෙනම් අරමුණ තුල තමයි වරදින්නේ අරමුණ තමයි හදන්න ඕන. එහෙනම් අපි අනිත් සියලු කටයුතු කරන ගමන් අර ඉංග්‍රීසියෙන් කියනවා තියෙන්නේ හොරෙක් අල්ලන්න ඕන නම් හොරෙක් දන්න කියලා. මොකද හොරාට තමයි තේරෙන්නේ හොරුන්ගේ හැටි. ඒ වගේ මේ Taman විසින් සිතේ හංගා හංගාගෙන තිබෙනා වූ මේ නොසන්සුන් හැඟීම් තියෙන තැනක් හොයන්න බෑ. ඒකටයි අවිද්‍යාව කියලා කියන්නේ. නමුත් වර්තමානයේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගනිද්දී ඔබට අදාළ මේ කොටස සිතේ හැංගිලා තිබිලා එනවා. ආවම තමයි හැංගෙන්න දෙන්න නැත ඉවර කරන්න ඕනේ. එතකල් තියෙන දිහක් නැහැ. ඒක අවිද්‍යාව කියලා කියන්නේ. ඔය සම්මුත්තිනිකායේ අවසානයේ පවතින කීර රුක්කෝපම සූත්‍රය දේශනා කර බුදුහාමුදුරුවෝ ඔබ හොඳ උදාහරණකින් පෙන්වලා තියෙනවානේ. මේ අඹලහ. නැත්තම් කොස්නහ. රෝපණය කරපු දාස්වල අවුරුදු 15ක් 20ක් හැදෙන ලොකු අඹ ගහක් වෙනවා. නැත්තම් ලොකු කොස් ගහක් වෙනවා. කොලයක්වත් කරුවේ නැත්තම් කී තියෙන බව තේරෙන්නේ නැහැ. කෙටියක් අරන් ගින් මේකේ පස්පලකට ගෙදුවා පස්පලෙන් මේ මෙගහ ඇතුලේ තියෙන කෙරේ බලන්න මේ උපමාව කොච්චර ලස්සනද කියලා ළමා කාලේ ඉඳලා අද දක්වාම අපි එකතු කරලා තියෙන ලෝභ දේශ මොහ ඒවා තමයි අර ඇතුලේ තියෙන කෙරේ කියලා කියන්නේ කෙටේරියෙන් කොටනවා කියන උපායෙන් පෙන්වන්නේ ඇහැට රූපේ කනට ශබ්දේ නාසයට ගන්ධේ දිවට රස හම් වෙන මොහොත එහෙනම් ඒවා පුංචි හේතුවක් විතරයි අපි හදාගත්ත එක තමයි අපි හිතට ඇදින් අපි දැවෙන්නේ දැවෙන්නේ විඳවන්නේ අන්න ලෝකේ නිසා අපි විඳින්න තැනක් හදාගෙන ඉඳවන්න. ඒ නිසා තමයි කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි විචිත්‍රානි ලෝකේ කියලා. විචිත්‍ර වස්තුන් දී ඇති කාමයක් නෑ මිනිසුන් හදාගත්තු සංකල්පයෙන් මිනිසුන් කාම කියලා. එතකොට අපි මේ හිරලයක් හදාගෙන තම තමන් පෞද්ගලිකව ඒකේ තමයි මේ ඉඳවන්නේ. එනිසා දුක කියන්නේ තියෙන දෙයක් නෙමෙයි මිනිස්සු හදාගත්ත එකක්. හදාගත්ත නිසා ඒ නිදහස් වෙන්නත් පුළුවන්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දැන් දුකත් හේතුවක් තමයි අර පෙන්නේ රූපේක තුල අර මම පෙන්නව පාරෙන් පෙන්නේ උපාදානය වෙන හැටි ඒකට හේතුව තණ්හාව. තණ්හා නැත්නම් නන්දි නැත්නම් උපාය උපාදානය අදිඨාන ආවිනේසස්ය ඔය වචන වලින් පෙන්වන්නේ මේක තමයි. මමත්වයෙන් ගැනීම මඤ්ඤමානයි. වසරේ මේකට තමයි ප්‍රමාදය කියන්නේ. එහෙනම් ඔබට තේරෙනවද පව උපාදාන වෙනකොට පවතුල ප්‍රමාදය තියෙනවායි කියලා? පින හඳ වුණත් උපාදාන වෙනකොට පින එක්කන තුල ප්‍රමාදය තියෙනවායි කියලා. ධානලාභීන්ට ධානයේ සම්සුන්නත් ඒක තුලක් වෙනත් පමාවක් තියෙනවායි කියලා. මන්දය පමාදෝ මච්චනෝ පදං මරණයට පාර. පවකාරයෝ මැරෙනවද නැද්ද? මැරෙනවා. පින්කාරයෝ මැරෙනවද නැද්ද? මැරෙනවා. ධානලාභීන් මැරෙනවද නැද්ද? මැරෙනවා. දෙවියෝ මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒවට චුත වෙනවා කියලා කියනවා. එහෙනම් මේ කාම රූප අරූප වාත්‍රයෙන් නොමැරෙන අය නෑ. එහෙනම් ඕන ඔක්කොම තමා වෙලා. තමාවේ අද අවදි තුනක් විතරයි. පස්පාත උපාදානේ, පුණ්‍ය උපාදානේ, ධාන උපාදානේ. ඔබ ඉන්නේ පාප උපාදානයේද ඉන්නේ දෙන්නව පාවිච්චි කරන්න. ඔබ ඉන්නේ පුණ්‍ය උපාදානයේද යහපත් දේ නවත්තන්න එපා. උපාදානෙ මෙදීමට ධර්මයේ පාවිච්චි. ඔබ ඉන්නේ ධාන උපාදානයේද ඉන්නේ දීමට ධර්මයේ පාවිච්චි කරන්න. අන්න එහෙම මොන උපාදාන ලාභියාටත් ඒ නිදෙන්න බුදුන් වහන්සේ වෙනස් විශිෂ්ට ධර්මයක් නෙමේ දේශනා කරලා තියෙන්නේ. ඒක නැතුව නේද අපි බෞද්ධ වෙලා තියෙන්නේ. ඒ නිදෙන්න අවශ්‍ය ධර්මයේ නැති බෞද්ධයෝ තමයි මේ පුතග්ජනෝ කියලා කියන්නේ කොහේ කියන්නේ. ලංකාවේ හරි ලෝකේ හරි ඕන තැනක. ඉතින් මට හරියට ඒ ගැන කනගාටුවක් දුකක් සංවේගයක් තියෙනවා. ඒ කියන්නේ අඬනවාට කියනවා කියන එක නෙමෙයි. මේ අපි මේ බෞද්ධ ලේබල් එකක් ගහගෙන කොහෙද යන්නේ කියලා. මේ බෞද්ධ වර්ගයා මහ ලොකු ඉන්කම් කරනවා මහ ලොකුනේ. නමුත් උපාදානය දුකට හේතුවයි උපාදානයෙන් මිදීම දුකින් මිදෙන මාර්ගයයි. මේ මපමණේ බුදුසමය ඔක්කොම සෝපාදානස්ස කොහොම වච්ච උත්පත්තිම් පඤ්ඤාවේ වච්ච මම උත්පත්ති පනන්නේ උපාදානස්ස එක නිසා එහෙනම් ඉතින් පවෙන් උත්පත්ති ලැබෙන්නේ නැද්ද? පිනෙන් උත්පත්ති ලැබෙන්නේ නැද්ද? ධානයෙන් උත්පත්ති ලැබෙන්නේ නැද්ද? එහෙනම් ඒකතුරු උපාදානයේ නැමැති වරද්ද තියෙනවා. ඒ තම තමන් තියෙන එකේ ඊට පස්සේ අනුපාදාය මුච්ඡන්ද නැත්තම් අනුපාදානස් උපාදානෙන් මිදෙන්නට ඔන්න ධර්මයේ සරණ කර ගන්න ඕනේ. දැන් ඊට පස්සේ මොකද්ද පේන්නලා තිබෙන්නේ? අර ටිකම පේන්නලා දැන් ওই බව නිත්‍යනේ පෙන්වන්නේ. ඊට පස්සේ බව නිරෝධය. ලස්සන වචන තුනකින් පෙන්නනවා. තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ. ඔන්න ඔච්චරයි කරන්න ඕනේ. අර කියපු කාරණා ඒක තමයි භව නිරෝධේ මාර්ගය. ත්‍රාලටත් එහෙමයි මටත් එහෙමයි ඔබටත් එහෙමයි. තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක තේරෙනවට තමයි සදාම් හැමේම කියලා කියන්නේ. එනම් පැවැත්මේ වහලෙක් වෙනකොට ඊට පස්සේ නැවැත්මේ මාර්ගයට අවතීර්ණය කරන්න වෙන්නේ වෙනවා. ඒ මොනවද? පජහති කියන්නේ බැහැර කරනවා කියන එක නේ. රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව අපි කතා කළා වූ යෝ ඡන්தோ යෝ රාගෝ කියන අන්නේ ඒ ඡන්ද රාගේ තණ්හාව. පජහති බහැර කිරීම. විරමති. ප්‍රමති කියනවා එදෙනවට විරමති කියනවා වෙන වෙනවට. ඒ මොහොතේදී. අරකට කියනවා උපාදාන මේක කියනවා නඋපාදියන්ත. උපාදාන කරන්නේ නැත්නම් එනම් මායාවෙන් නිදහස් වෙනවා නැත්නම් මේ තමයි බව නිරෝධය. මෙතන තමයි තන කොහොමද මේක කරන්නේ කියන එක තමයි බොහෝ දෙනාට තියෙන ගැටලුව. ඔබට අහන්න හම් වුණාද? පසුගිය මාස දෙකකට පෙර දවසක මම සෝමාවතී චෛත්‍ය ළඟ සිටිමින් මේ ධර්ම දේශනාවක් කළා. මේකේ මාතෘකාව මොකද්ද මතකද? අට්ඨාන මේතම් වික්කවේ අනවකාශෝ යම් යම් විචි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝ උපගච්ඡය මේතන්තාන නිජ්ජති සෝවාන් පුද්ගලයා කියන්නේ කවුද? මේ මේ උත්තරේ තියෙන එක තමයි. සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ අනිත්‍ය පිළිගත්ත කෙනා. හැබැයි කෙස්සලා අනිත්‍ය මල්ලක අනිත්‍ය නෙවෙයි. බුදුන් වහන්සේ වදාළ පරිදි සංඛාතයන්ගේ අනිත්‍ය වෙන දේ තේරුම් ගත්ත කෙනා. එහේ අපිට එනම් සෝවාන් වෙන්න මහලු කුඹක් තෝරන්නේ අනිත්‍ය පිළිගන්න එක කරන්න තියෙනවා. කොහොමද? අපි සංකාර පදේ එදා විස්තර කළා. ඔබත් දැන් දන්නවා මේක. මේ කිංච සංකාර කියන කාරණේ වස්තුවට එදෙන්නේ නැහැ. බාහිර වස්තුන්ට සංකාර කියලා දන්නේ නැහැ. ඒක කසලාර්ථයෙන් ගන්නවා. කාය වචන සිත උනට එදෙන්නේ නැහැ. උදන්න බෑ බුදුන් වහන්සේ වදාළ පරිදි. මොකද එහෙනම් බුදුන් වහන්සේ සංඛාර නිරෝධ කරන්නේ අවුරුදු 80 දී. නමුත් උන්වහන්සේ 35 දී තමයි විසංකාරගතං චිත්තං නැත්තම් සිත සංඛාරගත වෙන්න නෙදුනයි කියලා කියන්නේ. එහෙනම් මෙතන තීරණයකට එනවා මේ මේ මේ මහපදේශ දේශනාවලට අනුව බැහැර කරනවා අර පහුගිය කාලේ ස්වාමීන් වහන්සේලා කීකියයි කියලා ආයතන මන සංකාරනම සම්බේ සංකාරය අපි බැහැර කරන්නේ එහෙම හේතු සහිතව. නමුත් අපිට තේරෙනවා අපුඤ්ඤාභි සංඛාරේ උපාදානේ අපාගමනයි පුඤ්ඤාභි සංඛාරේ උපාදානේ කාමසුඛතියයි අනිජ්ජාභි සංඛාරේ උපාදානේ අභි සංඛාර ගැන දැක්කා. රූපය අරකේ බඹ කළා. අන්න කිංචි සංකාරම්. එහෙනම් පාපේ උපාදානය කරගත්තාට පව මම වෙනවා පින උපාදානය කරගත්ත කෙනාට පින මම වෙනවා ධාන උපාදාරක ධානය මම වෙනවා. දැන් එහෙනම් හේතු ඉතුරු වෙන්නේ අනිත්‍ය නිසාද නිට්ඨ නිසාද? සසර ගමනක් හදන්නේ අනිත්‍ය නිසා නෙවෙයි අනිත්‍ය නිත්‍ය සංඥිනෝ දුක්ඛය සුඛ සංඥිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඥිනෝ මිච්ඡාදිත්‍ති කතා සත්තා ජාති වරම ගාමී අනිදුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම නිසා තමයි හතරක් හැදෙන්නේ එහෙනම් මොනවද මේ නිත්‍ය පව වෙන ධානය නිත්‍ය කියන්නේ ස්ථිරයි නෙමෙයි ඊට පස්සේ පව අල්ලා ගැනීමෙන් පව මම පින අල්ලා ගැනීමෙන් පින මම ධානය අල්ලා ගැනීමෙන් ධානය මම මම නම් මගේ මගේ නම් මගේ ආත්ම. ඒක තමයි මම මගේ මගේ ආත්ම තමයි නිස්සත ආත්ම කියන්නේ. බුදුහාමුදුරු අනිත් දුක්ඛානාත්ම දේශනා කරලා තිබුණාට සත්‍යය ඇවිදින සතර ඇවිදින අය මොකද කරන්නේ? නිස්සත ආත්මේ ධර්මය අරන් පිළිගන්න කියනවා. ඒකට ධර්මය ඒකයි ඒගොල්ලන්ගේ. දැන් මේ අරමුණේ ඇලීමේදී තමයි හේතු ඉතුරු වෙන අතර අවසන් වෙන්නේ තමයි භවගාමිත්වයේ භව බන්ධනයේ අතරට නැගෙන හැටි. සංඛාරයේ මමත්වයෙන් ගැනීම තුළ උපාදාන විය අවසන් වෙනවා. ඒක තමයි නිච්චත උපගච්ඡේය. දැන් මේක අල්ලගත්තේ නැත්නම් අනාගත භවයක් උපදින හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒක එහෙම කරන එකට කියනවා අනිත්‍ය. පෙර කරපු දේ නොකර ඉන්නේ. දැන් එහෙනම් සතර ගමනේ නිදහස් වෙන්න මොනවද නිදහස් වෙන්න? අපුඤ්ඤාවි සංකාරයේ නිදහස් වෙන්න. අපුඤ්ඤාවි සංකාරයේ නිදහස් වෙනවා. අනිජ්ජාවි සංකාරයේ නිදහස් වෙනවා. තියෙනවා නම්. අපි දැන් ගන්නේ දොර නැහැ කවුරු. තම තමන් තියෙනවා. සංකාරංච නිරෝධේන අපි දුක්ඛ සම්භවය. යම්කිච දුක්ඛං සම්බෝධි සබ්බං සංකාර පච්චය. මේ සත්‍යයට යමක් දුකක් හට ගන්නවා නම් එහෙනම් මේ අපුඤ්ඤාවි පුඤ්ඤාභි අනිජ්ජාවි අවිසංකාර නිසා. කායවචයන සංකාර දුක් නම් එහෙනම් බුදුහාමුදුරුවෝ 35 ලසු දක්වා දුක් විඳිනවා. එහෙමයි ගැලපෙන්නේ නැත්තේ මේවා. දැන් සංකාරං නිරෝධේන. අර ඉස්සෙල්ලා කතා කළේ යෝචන්දෝ යෝන් රාගෝ කියලා සංකාර රැස් කරන හැටි. ඒක තමයි මිනිසුන් කරමින් ඉන්නේ. ඒක දැන් බුදුන් වහන්සේ හොයාගැනීම මේ මොහොත මේ ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න ඕන අනාගත ඵලයක් හේතු අනාගත ඵලයක් වදින හේතුවක් ඉතුරු නොකර සංකාරංච නිරෝධය. එහෙනම් භාවනා මධ්‍යස්ථානය කියන්නේ මොකද්ද? වර්තමාන ස්කන්ධ පංචකය. කොහේ හිටියත් ඊට වඩා හුඟක් මොනවද බලන්න ඕන නැහැ. කෙලස් 1500ක් තියනවාද? කුසල කුසල කර්මෙන් ප්‍රතිසම්පි ගන්න කොහොමද? එහෙම නැත්නම් අතිමහන්තාරණ චිත්ත විදි කීයක් තියනවද පාඩම් කරන්න? යාමතර වැඩ. දැන් ආපු එකේ පච්චුප්පන්නේන යාපෙන්ති පච්චුප්පන්නං චේව ධම්මං තත් තත් විදස්සති. පච්චුප්පන්න කියන එකේ තේරුම සිංහලට වර්තමානයේ ඒවට ප්‍රත්‍යයන්ගෙන් උපන්. ඇහැට ප්‍රත්‍ය වෙනවා කනට ප්‍රත්‍ය වෙනවා නාසයට ප්‍රත්‍ය වෙනවා ඒ මොහොතේ ඒකේ කාරණා ඒ නිසා හට ගන්න දෙයක් තියෙනවා හටගන්නේ තමන්ගේ අතීතේ එතන එතනම විදර්ශනා කරලා බලන්න තමන් හදාගත්ත ලෝකෙට නේද අහුනේ කියලා බාහිර එක නෙවෙයි නේද කියලා එහෙනම් මේක එතන අවසන් කරන්න වෙනවා අපි කරමින් හිටියේ එතනින් අතීතෙන් අරගෙන වර්තමානයේ ඉඳ අනාගතයට තව අවසන් කරන්නේ ඒ තමයි පමාව ඒ තමයි භාවනාවක් නැති මනස දැන් තේරුම් ගත්ත පුද්ගලයාට අතීතේ නිසා වර්තමානය හටගනීවි. නමුත් ඒ මොහොතම පුළුවන් වර්තමාන හේතු නොතබා සංකරන්න. ඒකට කියනවා නෝපමාව. ඒකට කියනවා භාවනාව කියලා. ඉතින් මේකට දැන් ආපහු යන්න පටන් ගන්නවා දැන් පටිසොත්තගාමී කියලානේ කියන්නේ. නේ? අන්න මේ පුද්ගලයාට තේරුණා නම් මමත්වයෙන් ගැනීම තුළ සංඛාරයන්ගේ නිත්‍ය තුළයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැදෙන්නේ කියලා. ඔකට බුදුන් වහන්සේ වදාළ අනිත්‍යවත් අල්ලා නොගැනීම පිළිගන්න වෙනවා. නිට්ටේදී හේතු ඉතුරු වේ අවසන් වේ තණ්හා උපාදාන විද්‍යා සංකාරා. අනිත්‍යේදී හේතු ඉතුරු නොවි අවසන් වේ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භාව නිරෝධ තණ්හා උපාදාන නිරෝධ නම් අවිද්‍යා සංකාරණේ විද්‍යාවයි. අරමුණක් අරමුණක් පාසා අපි බුදුන් මෙතන මේ දයන්නේ. අන්න සෝවාන් පුද්ගලයා කියන්නේ මේ අතහරින කෙනාට. එයාට තේරෙනවා නම් මේක අතහරින්න ඕන කියලා දැන් එයා අතහරින්න ඉස්සරහට යනවා. දැන් පරිසෝතගාමි. පහතක දෙන්න ඕනේ නැහැ කවුරුවත් ආයේ. ඉතින් මේ භවනිත්‍ය සූත්‍රය තුළ හරි ලස්සනට මේක තියෙනවා. මේ රාදට ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? රාදෝ එකෙක් කල් බව බන්ධනේ හදාගෙන ඉන්නවා නම් භවනිත්‍ය දැන් ඉතින් භව නිරෝධයට අර අනිත්‍යක තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ කරන්න වෙනවා. ඒක බැහැර කරන්න වෙනවා. එහි ඇලීමෙන් වලකින්න ඕන රමති යෙදෙනාට විරමති නොයලනවට උපාදාන කරනගෙන උපාදීයන්තෝ. ඒ තමයි කරන්න ඕන දැන් බුදුන් වහන්සේගේ ධර්ම දේශනා වර්තමානයේ තුර නේද? වර්තමාන මොහොත තුර නේද? ස්කන්ධ පංචකය තුර නේද? තමා වෙන්නෙත් වර්තමානයේ නපාවෙන්නත් තමයි වර්තමානයේ. වර්තමාන මොහොත ලෝභයෙන් දේශයෙන් වහගන්න පුද්ගලයාට පුතග්ජනායවත් පමාවුවා කියලා කියනවා. පමාද විහාරී. නම් පුතග්ජන පුද්ගලයන්ට ලොක්කම ඉන්නේ පමාද විහාරී. හරිද? අපමාද විහාරී කියනවා. අතරින් එහා පැත්තට මේ කර්ම ශේකරණ මාර්ගයට වැටෙනවා. ඔබට එහෙම කරන්න පුළුවන් නම් කාගෙන්වත් සාහතික බලාපොරොත්තු වෙන්න එපා. ඔබ බුදුන් වෙත යන්නේ. මේක තමයි බුදුන් වහන්සේලා ඉලි කරන්න තිබුණ රහස. අපි අතින් යන වරදක් තුළින් අපි සසරට අහු වෙනවා අය අපි මේ වරද නිවැරදි කරගන්න ඕනේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාකාරෝ පටාගත එහෙනම් මෙන්න මේ සියුම් දෙය පොතේ තියෙන දහම් පෙළ වෙනකොට ඔබ ළඟ සිදුවෙන ආකාරය ඔබට තේරුම් ගන්න ලැබේවා එතලින් ඔබ යන පැත්තට යනවද අනිත් පැත්තට යනවද පහළට පීනන්න හරිම ලේසි වතුරට වැස්සම වතුර පල්ලෙහාට යන නිසා නිකම්ම යනවා. නම් භවගාමී වෙන්න හරි ලේසි පව හෝ පින හෝ ධානය ඔස්සේ. වෙයි උඩට පීනන්න නම් එච්චර ලේසි නෑ. මොකද අර වේගය කපාගෙන යන්න ඕන. ඒ නිසා මේකට සද්ධා ඉන්ද්‍රිය විරි ඉන්ද්‍ර සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥාව ඉන්ද්‍රිය සද්ධා බල විරි බල සති බල සමාධි බල බලවත් වෙන්න වෙයි වඩන්න වෙනවා මේ මේ මේ කාරණාවට අර ටික තමයි වැඩෙන්නේ කරනකොට සද්ධා වීරිය සතිය සමාධි ප්‍රඥා බෝධිපාක්ෂික ධර්ම වැඩිින්නේ ඒ කරනකොට. එතන මේවට තේරෙනවට මොකද කියන්නේ? ධම්මස පහළ වෙනවා. ආ මම නේද සතර හදාගන්නේ මම නේද සතර මේ සතර හේතුඵල ධමයක් කරන යන්නේක් නෑ නේද? මේ පවපිනේ අනාගතේම නේද සත්‍යය කියලා කියන්නේ. ඊට පස්සේ එනම් මේක අතහරින්න බුද්ධෝත්පාදයේ සද්ධර්මය හමුණා දැන් උත්සාහ කරන්න ඕනේ. වෙන කොහොමවත් කියලා දෙන්න කෙනෙක් නෑ. ඔක තමයි පෙරම් පුරාණ ආවේ හොයාගන්නේ. අති දීර්ඝ සංසාර ගමනක් තුළ කොහෙ ගියා මේ සත්භාව සමග සත්හම් හමු වීම විතරයි පාර විවෘත වෙන දොරටුව. ක්ෂණ සම්පatti. ඔබ හැමදෙනා ක්ෂණ සම්පත්තිලාභියෙක් බවට පත් වෙලා මේ භව නිත්‍ය නිරෝධයේ අනුගමනය කරන්න කෙනෙක් බවට පත් වෙන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම කරුණ පැහැදිලි කිරීම මෙතේ අවසන් කරමු ලබනවා. සම්භිහිතිය වජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම පෙරවන් සරණයි